තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සංසන්නං විච්ඡවී රතනානං පාතු භාවෝ දුල්ලභෝ ලෝකස්මින් කතේ සංපයි සංචන්නං තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස තාතු භාවෝ දුල්ලභෝ ලෝකස්මින් තථාගතස්ස වේදිතස්ස ධම්ම විනයස්ස දේශේතා පුග්ගලා දුල්ලභෝ ලෝකස්මින් තථාගතස්ස වේදිතස්ස ධම්ම විනයස්ස දේශිතස්ස විඤ්ඤාතා පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මින් තථාගතස්ස වේදිතස්ස ධම්ම විනයස්ස දේශිතස්ස නිඤාතස්ස ධම්මානුධම්ම පටිපන්නෝ පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කතඤ්ඤගත වේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන මේ ස්ථානීය කෙරීගෙන යන වැඩවලට උදව්වක් උපකාරයක් එහෙම නැත්නම් උපදේශ පන්තියක් උනන්දු කිරීමක් කෙරවීම අදහසින් කරන ධර්ම දේශනාවකයි සෙනසුරා දවසට යොදාගෙන තියෙන්නේ අද ඒක සඳහා මම මාතෘකාවක් යොදාගත්තේ අංගුත්තර නිකාය පංචක නිපාතේ සඳහන් වෙන සාරංගද සූත්‍රය කියලා සඳහන් වෙන සූත්‍රයක්. මේ සූත්‍රය පසුබිම අපි කතා කරලා බලුවොත් සරුවත් සම්මත වැඩහිටපු කාලේ ඉන්දියාවේ තිබිච්ච ස්වභාව ස්වરૂප නැතිමතාන්තර ටිකක් අපිට සිහිපත් කරගන්න පුළුවන්. ඒක මේ සූත්‍රයෙන් දේශනා කරන්න හදන කාරණාවලටත් පස්සට ඉලියක් වැටෙනවා. මේ සරුවත් සම්මත වැඩ ඉන්න කාලේ තිබුණු ඉන්දියාවේ දෙවිලා තිබුණු ප්‍රාන්ත රාජවල හැටියට බලනකොට මේ ශාලි නුවර ලිච්ඡවි රජදරුවන් ගාව ඉතාමත් වටිනා රාජ්‍ය තාන්ත්‍රික පාලන ක්‍රමයක් කියලා කියනවා. ඒක තමයි ඉස්ලාම දැනට බෞද්ධ ඉතිහාසයේ අවසල බලනකොට තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය. ඒකදී මුස්ලිම් රජදරුවන් අතර මුතේරම රැස්වලා නිතර සාකච්ඡා කරමින් මොනම තීන්දුවක් ආවත් ඒ සියලු දෙනාම එකතුව සමගිව පොදු තීන්දුවකට එනවා. ඉතින් ඒක නිසා හරියට දැනට තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම වගේ එකක්. ඒක නිසා කුසීර විදිහකට ගන්න තීන්දුවක් එක්කෙනෙකුගේ වගකීමට යන්නේ සියලු දෙනාගේ වගකීමට යනවා. ඒ නිසා ඒවා බොහෝ විට හරියන පැත්ත වැඩි, වර්ධින පැත්ත අඩුයි. ඒ නිසා මේ වේසාලි පුරවරය කිසිම කෙනෙකුට යටපත් කරගන්න බැරි ලොකු ආර්ථික අඛණ්ඩ වර්ධනයක් වෙලා තියෙනවා. මේ පෙන්වන නිසා ඒ වේසාලියේ ප්‍රධාන නගරයට ගිහාම විශාල ප්‍රාසාද 700ක් ඒ කාලේ හැටියට තිබිලා තියෙනවා. ඒ කියන්නේ මහල් ප්‍රාසාද. ඒ වගේම සූතාගාර ශාලාවන් කියලා කියන්නේ ඔය මුල අපි ඉන්න කොට නැගිල්ල වගේ නැත්නම් මාලිගාවේ පත්තිරිත්තේ වගේ සූතාගාර යොදලා කරන ශාලාවල් 500ක්. ඒ වගේම වෙනත් නැතිරු තොකුණු ඒ වගේම රමණීය වනෝයන් ඒ වගේ සියලුම දේ පුදුමාකාර ආධ්‍යකතියක් ඇති වෙලා තියෙනවා. ඒක මොකද රාජ්‍ය බොහෝ කාලයක් එකම පාලන තන්ත්‍රය පැවතිලා තියෙනවා. බොහෝම වටින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තිබිලා තියෙනවා. <clears throat> මේ කාලේ හරුවත්යන් වහන්සේ යුරෝසාලියේ තිබුණු දැන්වත් එතන ගියොත් තපන් යාතික හදලා තියෙන සාමචෛත්‍ය සෝකූටාගාර ශාලාව කියන මහා වනේ කූටාගාර ශාලාව කියන එකේ නටබුණුත් මතු කරගෙන තියෙනවා. එන්න මහාවැලේ කෝටාගාර ශාලාවේ ඉන්න කාලේ <clears throat> මේ මුත්තේ රජදරුවෝ 500ක්. මේක තමයි මේ පාර්ලිමේන්තුව. ඒ හැම දිනකටම සමාන බලතල තියෙනවා. හැම කෙනාම රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් අහගෙන ඒක පුරා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන ස්ථානය තමයි ශාලාව තමයි ඒ පූජා ශාලාව ප්‍රජා ශාලාව තමයි මේ සාරම්බද කියන නමින් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා දවසක ප්‍රධාන ප්‍රශ්නයක් නෑ ඒ අත්තන් ඒ නිසා ධර්ම සාකච්ඡාවක් ධර්ම සාකච්ඡාවට වැඩිය මේ ඒ අත්තන්ගේ තුල තියෙන දැනුම පිළිබඳ සාකච්ඡාවක් ආ මේ සාකච්ඡාවක් වෙනකොට ඒගොල්ලෝ තම තමන්ගෙන් විමසලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා ලෝකේ ඉතාම දුර්ලභම දේ මොනවද කියන එක දුර්ලභ වස්තු දුර්ලභ ලබන්න අමාරු දේ ඉතින් මේගොල්ලෝ දැන් ඔක්කොම එකතු වෙලා එකතු සාකච්ඡා කරනකොට අවසානයේ තීන්දුව කළා කියනවා ලෝකේ දුර්ලභ වස්තු පහක් තියෙනවා කියලා. නැත්නම් ඒ පහ තමයි දුර්ලභම දේ. ඒ මොනවාද? ඒ හත්ති රතනේ කියලා යම් කිසි රාජ්‍යයකට ඒ සුදු ඇටෙක් පහළ වුණොත් ඒක ඉතින් ඒ ඒ රාජ්‍යයේ තියෙන ලොකුම මංගල කාරණාව තමයි ඒ අතහක වස්පරන්න පුළුවන්, ඉදෝර නැති කරන්න පුළුවන්, සස්ෘතික කරන්න පුළුවන් අනිවාර්ය විශාල ඉද්ධි සහිතයි. අන්න ඒක වෙස්සන් ප්‍රජාතිකේ සඳහන් වෙනවා ඒ අසා අතෙක් යම් කිසි රාජ්‍යයක පහළ වෙනවා නම් ඒක ඒ රාජ්‍යයේ තියෙන ශක්තියකත්වයේ පිළිබඳ ලකුණක්. ඒකට කියනවා හත්ති රතන කියලා. ඒ සුදු රතන කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒක මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තියෙනවා. එහෙමනම් යම් කිසි රාජ්‍යයක මේ හත්ති රතනේ පහළ වුණා නම් මේක දුර්ලභ දෙයක්. ඊගාට අස්ස රතනේ. ඒ වගේම අර ජව සම්පන්න මොමුහුන් අස්සේ පහළ වුණා නම් ඒක දැන් කාලේ වුණත් මේ රට රාජ්‍ය වල නම ඉතාමත් ලෝකයට ඇතිරෙන්න හේතු වෙනවා ඒ වගේ අස්සෙක් පහළ වෙනවා. ඒ වගේ තමයි මේ මොමුහි අත්රාජේ. ඒක පහළ වෙනවා නම් ඒ රාජ්‍යරුවන්ගේ තියෙන අස්සෙ රතනේ හස්ති සේනාවේ ඉස්සරහටම යනවා. ඉස්සරහ යනකොට රාජ්‍යරුවෝ යන්නේ මේ ඒසුදු අතාපිට. ඒ වගේම තමයි අස්ස රතනේ සංගව අස්සය කියලා කියවහම ඒ අස්වැගේ තියෙන බලය ඒ ගවය මොනම කාලෙකින්වත් වෙන කිසිම අස්වැයකට සම කරන්න බෑ. ඒ නිසා මේ අස්වැතනේ පහළුනොත් ඒක රාජකීය අස්වැයක් බාටපත් වෙනවා. ඊගාවට යම් කිසි රජයක මනු රතනිය කියන මැණි ඒක නම් කොහෙත් ඒක එහෙම තමයි දුර්ලභ වස්තුවට වැඩනකොට රන්තිදී මුතුමැණික් වැඩනවා. නමුත් මේ මැණිකේ තියෙන වටිනාකම තමයි ඒක උදක ප්‍රසාද මාණිකය කියලායි පොත්පත්වල සඳහන් වෙන්නේ ඕනෙම ජලාශයකට මේ මැණිකේ ගියොත් ඒ ජලාශයේ තියෙන රොම්මඩ තැන්පත් තුළ බීමට කරන සුදුසු ප්‍රසාද ගතියක් ඒ ගලන ජලයට හෝ යාවක පොකුණට ඇතිකරන්නට ඒ මැණිකට හැකියාවක් තියෙනවා. ආනෙයි උදක ප්‍රසාද උද්ජලය උදක කියලා කියන ජලය ප්‍රසාද කියලා කියන මේක පහදිලි බව. බීමට කරන සුදුසුවට ඒක තුන කුණු මණ්ඩි විදලා ජලය පහදිලි කරන මැණික. ඊගාවට ඉස්තු රතනේ. ඒ කාලේ ඉතාමත්ම නගරයක තිබිය යුතු අත්‍යන්ත ලක්ෂණය තමයි නගර සෞභාග්‍යය. ඉතාමත්ම නැතුනේ ගෞනේ යයිනේ සමත් ඕනම කෙනෙකුට දකින්නකොට අභිරූපෝ දක්ෂණියෝ තාසාධිකෝ. ඉතාමත්ම අභිරූපයි. කාටත් දැක්වීමට ප්‍රියයි. ඒ ප්‍රසාදයේ එළවෙන සුළුයි නැතුන් ගයින් වයින් වලට එහෙම කෙනෙක් අත්හාම ඒ ඉස්ති වචනය හැම කෙනාටම පොදු ගණපද කල්යාණයක් බවට. එහෙම නැත්නම් නගර සෝභනයක් බවට පාර්ලිමේන්තුවෙන් අණ කරනවා. ඊට පස්සේ ස්ත්‍රියවට අර රජුරවන්ට සමාන වගේ බලතලයක් හදනවා. ඕනම කෙනෙක් නතු කරගැනීමේ ශක්තියක් තියෙනවා. ඉතින් මේ මේ මිත්‍රි කුමාරවරු 500 එකතුලා ඉන්න කාලේ ඒ ගෝසාලි නගරේ හෙම්බින් කාලා තිබුණා මේ අම්බපාලි ගණිකාවගේ තියෙන සුන්දර කමට. අභිවේදී කමට. ඒ නිසා මේගොල්ලෝ හිතා හිතුවේ හතරවෙනි රත්නය ඉච්චි රත්නය. ස්ත්‍රියාවක් ඒ වගේ ඕනම කෙනෙකුට නාට්‍ය දර්ශනයකදී හෝ අභිරූපතාවක් වශයෙන් හෝ දෙන්නොත් වෙන ඉන්න මොනම ජනපදයකට කෙනෙකුට වැඩි ඒ අන්ධබාලි ගණිතාවකදී විල තියෙන විශාල මනබන්ධනීය ගතියක්. ඒ වගේම අවසානයක තමයි ගහපති රත්නය කියලා මේ රජුරෝ නැති වුණාට පස්සේ ඒ රජය ගෙනියන්න පුළුවන් සේනාපති කෙනෙක්. ඉතාමත්ම දක්ෂ සේනාපති කෙනෙක් ඉන්නවනම් ඒක තමයි රාජ්‍යයකට විදිහට පස්වෙනි දුර්ලභ වස්තුව. ඉතින් මේ මේ 500ක් මෙච්චර රජවරු මේ සාරංගද කියන ශාලාවට එකතු වෙලා සාකච්ඡා කරනකොට අවධානය යොමු කළා කියලා මෙන්න මේ කරුණු පහ ලෝකයේ පහළ වීම දුර්ලභයි. බොහෝමත් දුර්ලභයි. නමුත් මේ විත්ත රජවරුන්ගේ සරුවත්යන් වහන්සේ දිහාවටත් ලොකු ගෞරවයක් තියෙනවා. සරුවර සරුවත්යන් වහන්සේ මේ මේ ශාලාව වලට වැඩම කරනවා. දැන් මේ වෙනවත් කූටාගාර ශාලාව. ඒතර 500 කල්පනා කළ තුන අපේ දැනුම මට්ටමට අපට තේන්නේ හත්ති රතනේ ඉතිර ඉතිර මේ අස්ස රතනේ මණි රතනේ ඉති රතනේ ගහපති රතනේ. නමුත් මේක සරුවච්චන් වහන්සේ වාගේ තුන් කල් දසුනා සරුවන්තරා ඥානෙ ඇති කෙනෙක් මොන විදිහට මේක දනීද සරුවච්චන් වහන්සේ අහුවෙත් කොහොම මේකට අනුමත කරයිද කියන සැකේ මේගොල්ලන්ට පහළ වෙලා කුරුෂෙක්කත් කළා සරුවච්චන් වහන්සේ තේන්ද පින්බාජ වඩනවත් ඉඳ කියනවා නම් ආරාධනා කරන්නේ මේ මිත්‍රායි දරුවෝ මේ වෙලාවේ සම්මන්ත්‍රණයක් පවත්වනවා සර්වඥාන්සේ දකින්න කැමති බව. ඉතින් මේ නිසා එළියට යන වෙලාවේ බලන ඉන්න වෙලාවේදී සර්වඥාන්සේ තාත්ම කූරු අරගෙන බින්ද පාතු වදින වෙලාව. දැක්කට පස්සේ අර මනුස්සයා වැඳ නමස්කාර කරලා කිව්වා අපේ නීති වාදරුවන්ගේ සම්මන්ත්‍රණයක් මේ වෙලාවට පැවැත්වෙනවා. ඒවත් සංගේ මට මේ පණිවිඩයක් ලැබිලා තියෙනවා නැත්නම් මම පණිවිඩකාරයෙක් වශයෙන් පත් කළ තියෙන දූත මෙහෙවරකට සර්වඥාන්සේ දැක්කොත් ආරාධනා කරන්නේ. මේ නීති වාදරුවන් වැඩ ඉන් වැඩ කරන සාරංගක ශාලාව. ඉතින් මේ කණේදී හම්බ කරන් සරුවත්යන් වහන්සේ ආරාධනාවට සලකලා මේ සාරංගක කියන ශාලාවට වැඩම කරා. වැඩම කරනකොට හොඳ සුසුසු ආසනයක් පටස් කරලා සරුවත්යන් වහන්සේ වැඩ හිඳියා. වැඩ හිඳියට පස්සේ කනරජ කෙනෙක් හිස්සේ කුමාරයෙක් නැගිටලා කතා කරා ස්වාමීන් වහන්සේ අපි අතර අද පැවතිච්ච සාකච්ඡාව වුණායි. අන්නේ සාකච්ඡාව හැටියට අපි කල්පනා කරගත්තා අපි වගේ ආඩ්‍ය රාජ්‍යයක ප්‍රාදේශීය රාජ්‍යයක දුර්ලභම දේ මොනවා ජීවිතද? අපිට කල්පනා වුණේ හත්ති රතනයත්, අස්ස රතනයත්, මණි රතනයත්, ඉච්චි රතනයත්, ගහපත රතනයත් කියලා. නැති ඔබවහන්සේගෙන් දැනගන්න ගන්න මේක පිළිබඳව විනිශ්චය කොහොමද කියලා. එතෙන්දී හරියට යනවා කියනවා කාමාදී වුත්තානංගත වූලිච්චේ කාමං චේව අරහතෝ අන්තරාගතං උදපාදි. කාමයාගෙන්න නැත්නම් කාම වස්තුන්ගෙන්න මුලමදාග දන්නා. නැත්නම් ඊහාට මොනවත් නොදන්නා. මේ මිච්ඡියෝ කාමංචේව ආරබ්බ කාමේම අරමුණු කරගෙන මේ අපිට කතාවක් උපදවාගෙන තියෙනවා. ඒගොල්ලෝ දන්නේ මේ සංතරාණ සම්පත්තිය පිළිබඳ සීමාව පමණයි. ඒ හැර දන්නේ නැහැ. ඒකට කියනවා කාමාදිමුත්තාන. ඒ ශේෂ්ඨය ඒගොල්ලෝ රජ වෙලා ඒගොල්ලෝ ඉතාම උසස් තත්ත්වයකට වෙලා මුළු දඹදිවම ඉතාමත් ශක්තිමත් ප්‍රාදේශීය රාජ්‍යය. ඒ වගේම උත්තරහටත් ඒක එහෙමයි මොකද ඉතාමත්ම දක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් තිබුණා කියලා. සර්වචනාචරව සලකනවා. නමුත් සර්වචනාචරයේ මේ වචන ඇහෙනකොට සත්‍ය රත්නයේ, හත්ති රත්නයේ, අස්ස රත්නයේ, මනි රත්නයේ, ඉති රත්නයේ, ධාතු රත්නයේ කියනකොට සර්වචනාචරය මතක් කරා කාමාදී මුත්තානම් වත බෝලිච්චේ කාමං සේව ආරම්භ ආරම්භ අන්තරගත උදපාර මේ කාමයේ ගැන පමණක්ම දන්න නැත්නම් ඊයහන මොනවත්වත් දන්නේ නැති මේ නිශ්චියෝ කාමයෙන් ආරම්භ කරගෙන මෙන්න කතාවක් උපදවලා තියෙනවා. ඒක තමයි භගවතුනාසේ මේ පහ ගැනම තුන්වහන්සේ දෙන පොදු නිගමනය. මේ ගාමට ලැබිච්ච ආරාධනය අනුව භගවතුනාසේ මතක් කරනවා සර්වඥතා ඥානය අනුව බලනකොට ලෝකේ ඉතාමත් දුර්ලභ මොනවාද? අර කට්ටිය කතා කරන උදාහ වෙනුවට දැන් සර්වඥාන්සේ සර්වඥතා ඥානෙ මේ දුර්ලභ වස්තු සහ සඳහන් කරනවා. ඒකදී වරුවත්තන සඳහන් කරනවා පංචන්නම් ලිච්ඡවි අතනානම් පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මි. මානි මගේ මේ ਸਰවඥතා ඥාණයට වැටෙන විදිහකට මේ ලෝකේ පහළ වෙන දුර්ලභ වස්තු අතර ඉතාමත් දුර්ලභ වස්තු පහක් තියෙනවා. මොනවද ඒ? තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්ධ සතභාවෝ දුර්ලභෝ ලෝකස්මි. අරියත්තෝ තථාගතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝක පහළ වෙනවා නම් ඒක තමයි දුර්ලභම දේ. සර්වජන් වහන්සේට විසුණු වහන්සේලා හෝ සර්වජන් වහන්සේම ආනන්දයෙන් පාවිච්චි කරන සත්‍යගත කියන වචනේ. ඒක උදාහරණත්ම ගැඹුරු දාර්ශනික වචනයක්. තත් කියන්නේ තත් එහෙයි කියන වචනේ. ආගත කියන්නේ එහෙයි තත්ත්වයට පැමිණි. මෙලෝ කෙනෙකුට හිතා ගන්න බැරි එහෙයි හිතා ගන්න පුළුවන් තත්ත්වයක් නම් මෙහෙ කියලා කියන්නේ මෙසේ වූ මෙසේ වූනේ එසේ වූ සත්‍යකරපත් වූ සතාගතයන් වහන්සේ නමක් ලෝක පහළ වෙනවා නම් ඒක තමයි සාමත්ම දුර්ලභ දෙය. ඒකදී මේක කියන මේ කටයුතු වෙන ගතිය තමයි තථාගතයන් වහන්සේ විසින්ම තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම දුර්ලභ දෙයක් බව ප්‍රකාශ කරනවා. ඒ මොකද එහෙම නොවුනා නම් ඒ ආර්ය වෙච්ච දැනුම වස්තුවේ කාමයේ පිළිබඳ ලොකු අධිකාරශක්තියක් ඇති ඕන කෙනෙක් කල්පනා කරා නම් කල්පනා කරන්නේ අන්නර ලිච්ඡවීන් කල්පනා කරපු දේ තමයි. මේ සුදු අපෙක් පහළ වීම තමයි ලෝකේ අමාරු සංයෝ වර්ගයේ අජාන්‍ය අශ්වේක් පහළ වීම තමයි අමාරු. ඉතාමත්ව වචනා මේ උදක ප්‍රසාද මානිත්‍ය පහළ වීම තමයි අමාරු. ඉතාමත්ව දර්ශනීය පාසාදික වූ අභේදක වූ ස්ථිරත්වයක් පහළ වෙන තමයි අමාරු ඒ වගේම තමයි කරුව මේ ඒ රජුරවන්න කීකරු ආරක්ෂාව සැලසෙන මත්තර රජය ආරක්ෂා කරන ගහපති රටේ තමයි අමාරු මෙන්න මේ වගේ පසුබිමක් තියෙන වෙලාවට පමණ සරුවච්චන් වහන්සේට ඉඩ ප්‍රස්තාවක් ලැබෙනවා ලෝකේ සරුවච්චන් වහන්සේ නමක් පහළ වීමේ ඇති වටිනාකම කියලා දෙනවා ඒ සරුවච්චන් වහන්සේගේ මේ තථාගත භාවය එහෙම ස්වરૂපය කොහොම තාලකින්වත් මොන්නම විදියකින්වත් මේ කාම ආශාව ඇති නැත්නම් කාමාදිමුත්ථානං කියන සීමාව කාම ලෝකෙට සීමා වෙච්චත්තන්ට හිතා ගන්න බෑ. මොකද ඒත් වන්නේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට ජලතෙන ඒවට ගොදුරුනේ ඒවට ආහාර වෙන කොටස් පමණයි. ඉන්නහට තේරෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ආලෝකය දිහා බලපුවාම ඒකේ කොටස් හතකට කඩලා පෙන්නනවා. මේ සාමාන්‍ය සුදු ආලෝකයේ කොටස් හතරකට කඩලා පෙන්නන්න පුළුවන් ප්‍රේක්ෂණයක් හරහා යනකොට. ඒක තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඒක තමයි ඇහැට වැදෙන්නේ. වේගුණ කඩනකොට වේගුණ වර්ණ හත පමණයි දෙන්නේ. නමුත් දැන් කියන තාමත්ම සූක්ෂම උපකරණ වලින්මල්ල තියෙනවා ඒ සංකාරක මහා පැත්තේ වෙනත් ආලෝක කිරණ වගේක් තියෙන ඇහැට තියෙන්නේ. ඊගාවට අනිත්‍ය පැත්තේ එහාට ගියාම ඔය අල්ට්‍රා වයලට් එහෙම නැත්නම් එක්ස්රේ වගේ ඒවා තියෙන ඒ අනිවාර්යම ලෝකේ තියෙන නමුත් ප්‍රකාශනය. මනුස්ස ඇහැට ගොදුරු වෙන්නේ නෑ. නමුත් දැන් හොයාගෙන තියෙන නව තාක්ෂණ හැටියට බලනකොට මේ ආලෝක තරංග වගේම තරංග જાතියක් තමයි ශබ්ද තරංග. ඒකම තමයි මේ ගන්ධය පවතින්නේ. ඒ වගේම තමයි රසය පවතින්නේ, ස්පර්ශය පවතින්නේ ඔක්කොම එකම තරංග. නමුත් ඇහැට ගොදුරු වෙන්නේ වර්ණ හතක් පමණයි. අනිත් හරියේ තිබුණාට ගොදුරු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ කාම ලෝකයට ගොදුරු වෙන්නේ රහතන දිවනාසය කය කියන මන කියන මේ හයත අල්ලන්න පුළුවන් ගොදුරු වෙන්නේ තමයි. එතන සර්වඥාන්සේ ඒක ඉක්මවලා කාම ලෝකේ ඉක්මවලා රූප ලෝකයක් දැක්කා. එතකොට උන්වහන්සේ ප්‍රථම ධ්‍යාන, දෙති අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ ධ්‍යාන දකිනවා. ඒ වගේම අරූප ලෝකයේ වශයෙන් ආකාසානං චෛත්‍ය විඥානං ආයතන, අකින් සංඥායතන, මේ සංඥාන ආඥාතනෙක අරුද ලෝකෙ දකින. මෙන්න මෙතෙන්ද යනකම් සරුවචන් වහන්සේට කලින් ඔත්තලට නැති හින්දු ආගම දැකලා තියෙනවා. ඒ දැකලා ඔයත් හිතුවා මේ කියන අසුන් සංඥා ඇතුළේ හෝ මූල සංඥා නාසඤ්ඤය කියන එක මනුස්ස හිතකින් යන්න පුළුවන් අන්තිම කෙලවර තමයි. ඒක සංඥාවේ ඇත්තෙත් නැති නැත්තෙත් ප්‍රතිවලක තියෙන්නේ ඒ නිසා මේක නිෂ්ඨාව කරගෙන තමයි ඒ ඇත්තෝ මම ඊර්ෂි මම තුන්කල් දකින්න ආදී වශයෙන් ලෝක ඉතිහාසයේ ඒ වගේම නක්ෂත්‍රය ආයුර්වේදය ගොඩාක් වේද ශාස්ත්‍ර ඉගෙන ගත්තා. ඉගෙනගෙන අනික් අයට දිවි ලෝකේ ඉගෙන ලැබුණා වගේ මූඩ ශාස්ත්‍ර ඒ වගේම গুপ্ত දේවල් විශාල වශයෙන් එලිකල දක්වලා තිබුණා. අතීත බව දකින්න, අනුන්ගේ ශබ්ද අහන, අනුන්ගේ ඈත තියෙන රූප දකින්න, ඉන්න මේ වගේ කරගෙන හිටියේ. අන්නේ අතර මැදන් සාරවත් වෙනාගේ පහළ වෙලා මේ සේරම එකල හිතපු ඉස්සින්නාසල දක්වපු සේරම භව චක්‍රය ඇතුලේ. ඉහහාට යන්න ඒකට ශක්තියක් නෑ. මොකද ඒක භවගාමි, භවපරේතෝ, භවබන්ධන සහිත දැනුමකින් පටන් ගන්න නිසා භවයේ කියවන්න බෑ කියලා උන්වහන්සේ කියන කුසල ගවේෂීව. මිනිස්සයා මේකේ ඉන්න තාක්කල් වහල්. මිනිස්සයා මේකේ ඉන්න තාක්කල් මැරෙන්නේ නොතිත් ආසාවකේ. ඒ නිසා කවදද ලෝකයේ මරණය කියනවා නම් අමරණීයත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ අමරණීයත්වයටපත් වෙන්න නම් මේ ජීවිතේ නැරෙන්න ඕනේ ආශාවන් නැතුව. එතකොට විතරයි අපිට උත්පත්තියක් නැති වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ හදාගත්ත සමීකරණයේ හැටියට මේ ජීවිතය තුළ ආශාවල් ඉවර කරනවා. ආශාවල් ඉතුරුලා නැරුණොත් අනිවාර්යයෙන්ම ඒ ගැන්නට අපිට උත්පත්තියක් ලැබෙනවා. උත්පත්තියක් ලැබුණොත් තමයි මරණය ලැබෙන්නේ. ඒ නිසා මරණය නැත කරන්න නම් නැවත උත්පත්තියක් ඇති කරන්න. උත්පත්තියක් නැති කරන්න නම් මේ ජීවිතේදීම ආශාව නැති කරන්න ඕනේ කියන ඒ මේ බලනකොට කිසිම සාස්තුවන කිසිම උන්වහන්සේ වගේ මේ සත්‍ය හොයන කෙනෙක් කවදාකවත් හිතේ. නිසා උන්වහන්සේ බලනකොට මේ ලෝකයේ කාම වස්තුන් දකින විචින්ගේ කතාව හෝ එහෙම නැත්නම් විසුණුනාන්තලා දකලා තිබුණු විදිහට මේ රූප ලෝක අරූප ලෝක ධර්ම හෝ ඒවා තේරම ළමා බොළඳ දේවල් වශයෙන් තමයි තේරෙන්නේ. මොකද උන්වහන්සේ අදුම ගානේ ශික්ෂාකට ආපසු ඉන්න කාලෙදිවත් ඔය වගේ දේවල් වලට රැවටෙන්නේ නැහැ. ඒක නිස්සාව කියලා බාර ගන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි උන්වහන්සේ හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ගිහිල්ලා මේ සියරම සරක සාත්‍යක අහුවෙන සංසාර වට්ටගාමී දක්ෂතා මේ සීවරගෙම කරකලා නැවතත් ඕනම තුච්ච තත්යකට ඕනම පහත් තත්යකට වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැළවීම අවශ්‍යයි කියලා හොයාගෙන යන්නේ තමයි සතතාවය කියලා කියන්නේ. ඒක මිනිස්සුන්ට සාමාන්‍ය කල්පනා වෙන්නේ නෑ. Tamanta මේකෙන් ගැලවුමක් හිතාගන්න පුළුවන් කියලා. මොකද මේ දවසට කාලයේ පුරාම කියන ගතියක් තමයි මේ සත්‍ර සත්‍රාදී නන්දනිය කියන එක. අපායට ගිය සතා අපායේ මරණයට අකමැති කියලා කියනවා. අපිට නම් තේරෙන්නේ ඉක්මනට එකෙන් ගැලවිලා ඉන්න එක ලේසි කියලා. නමුත් අපාගත සත්‍යය එතන මරණයට අකමැතියි. අසුතවලක උපදිච්ච කණුව ඒ ආත්මයෙන් අයින් වෙනවට අකමැති කියලා කියනවා. මේක ඕනෙක ජීවත් වෙන්නේ. ඒකට ඒක අසුද්ධියක් වෙන්නේ. කරවිලට පොයිති ගැටිච්ච පණුවට කරවිලක් වැටෙන්නේ රට හිම රහක් විදියටලු. ඒකම කියලා ඒකෙන් නැරෙන්නේ. මොකද ඒකෙන් නැරුවොත් ඌට ඒ අර කරවිල වහවි ගන්න බෑ. අපිට බලනකොට තේින්නේ ඒක ඒක මහා අපායක්, ඒක මහා දුකක්, ඒක මහා සික්ක දෙයක් කියලා. නමුත් එතන එතන අභිනන්දනය කරන එක මිනිස්සු අතර කොච්චර තියෙනවද කියලා කියනවා නම් ඒ මිනිස්සු තමන් ඉන්න කොච්චර කොච්චර දුක්පත් යාතුව වුණත් කොච්චර දුක්පත් තත්ත්වගත වෙලා දෙඩක් ඇති වුණත් කවදාකවත් නැරෙන්නේ කැමති නැහැ. මේ Taman ඉන්නේ අන්තිම දුක විදියට නැරෙන්න කැමති නැහැ. අන්නේ එහෙ තරම තුළ මේ භවයේ පිළිබඳ බන්ධන කියන මේ සත්ත්ව කොටස, මනුෂ්‍ය කොටස අතර මේ භව බන්ධනේ ගලවා ගැනීමේ ශක්තිය මනුෂ්‍යයාට තියෙනවා. මනුෂ්‍යයාට මේක මේ ජීවිතෙන් මැරිලා තව සබ බලද හරි ජීවිතේ ආධාර උපකාර නැතුව ලබන්න බෑ කියන සම්මතයක් තිබුණු ලෝකයේ සර්වඥාන්සේ තේරුම් අරගත්තා දී කාලෙම. සර්වඥාන්සේ කලිමුත් යථාභෝධක කලිමුත් මේක කොහොම හරි කඩන්න ඕනේ. මේක කොහොම හරි නිමිති දෙන්න ඕනේ. අන්න ඒ ප්‍රාර්ථනාව ඒ සංජය ඒ අභිමතාර්ථය පවා ශ්‍රේෂ්ඨයි. අන්න ඒ සත්‍යට සත්‍ය කියලා උන්වහන්සේ කියලා කියනවා තථාගත එහොන් කෙනා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට තේන්නේ කල්ප කොච්චරද ගණන් පහුවෙනව කවදාකවත් බුදු ආලෝකයක් නැතුව. ඒ අපි ඉන්නේ භද්‍ර කල්පක කියලා කියන එකට හේතුව මොකද? මේ වෙනකොට බුදුහරු හතර දෙනෙක් පහළ වෙලා තියෙනවා. ඒ පස්සේ සිටි එක්කබු නෑ මේ අකුසන්ද කෝණාගමන හස්සත ගෝතම කියලා. තව බුදු නමක් පහළ වෙන්නක් තියෙනවා. මෛත්‍රී කියන එකට පස් නමක් බුදුරු පහළ වෙන භද්‍ර කල්පයක්. මේක බොහොමත්ම කලාතුරකින් කියන එහෙම එක කල්පයක් තුළ ඇත්තටම බුද්ධ කල්ප 64ක් තියෙනවා. ඒක හොඳාකුව හිස්. බුදු කෙනෙක් නෑ තේරුම් පුරලා යයි බුදු වෙන්නේ. නමුත් මේ අපි ඉන්න කල්පේ ප්‍රශ්නමත් බුදුට පහළ වෙලා තියෙනවා. නමුත් ඒක තමයි ලෝකෙ දුර්ලභම දේ. ඒ නිසා සරුවච්චන් වහන්සේට උන්වහන්සේගේ ගුණ පමණක්ම දේශනා කර කර හිටියානම් අවුරුදු 45ම දේශනා කරත් ඉවර කරන්න බෑ කියලා කියනවා. ඒ නිසා උන්වහන්සේ දැකලා තියෙනවා මිනිස්සෙකුට ඇදහිය යුතු දුර්ලභම වස්තුවක් වශයෙන් කියනවා නම් ඉස්සල්ලාම බුදුන් ඇදහිම තමයි හොඳම දේ. ඒ බුදුන් අදහන නම් ඒ මිනිස්සෙන්න බුදු ගුණ ප්‍රමාණ කරන්න අවශ්‍ය වෙනවා. බුදුහමතුර මේ මේ ගුණ සහිතයි කියලා. නමුත් කවදාකවත් මේ කාමාදි මුත්තක මිනිස්සෙකුට කවදාකවත් බුදු ගුණ මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ මාත්‍රෙන් පමණයි පුළුවන්. දවසක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුජානන් වහන්සේ ළඟට ඇවිල්ලා පුදුම ආකාරයකට අවදාකත් කිසිම ශිෂ්‍යයෙකුට කරන්න බැරි වෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරන්න පටන් ගත්තා. ඒ සාරිපුත්‍ර වහන්සේ තමනමයි හිතේ බුදුහාමුදුර ගාවට යම් ප්‍රමාණයකට හෝ කිච්චු කරන්න ගන්න ධර්ම අවබෝධය ඇති. මේ ටික අහගෙන ඉන්න බුදුහාමුදුර කියන සාරිපුත්‍ර ඔබ බුදු කෙනෙක් හිතින් හිත ස්පර්ශ කරනද කතා කරන්නේ එහෙම නැත්නම් මේ හිතට ආපු දෙයක් කියලා විදියට. ඒක extremely අමාරුයි මේ බුදු කෙනෙකුගේ ගුණ සිහිපත්. ඒකට සාරිපුත්‍ර සාහ සඳහන් කරන මම ස්වාමීන් වහන්සේ අන්වේ යන්නේ මේ කතා කරන්නේ. ශ්‍රාවකයෙක් වෙන්න මෙච්චර අමාරු නම් ශ්‍රාවකව මට මේක මෙහෙමනම් බුදු කෙනෙක් කොහොමද කියලා මම අත්තට මෙච්චර මෙච්චර කොච්චරද කියලා ගණන් ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ අන්වේ ඥාන කියලා. අනුමාන ඥානෙ මම මේ කතා කරන්නේ අනුමාන ඥානෙ. ඒකට බුදුහාම කියන ඒක නම් වෙන්න පුළුවන් කියලා. නමුත් ඒ සූත්‍රය පවා අහගෙන ඉන්නකොට අපි නිකන් මත් වෙනවා. චාරිපුත්‍ර සාන්දන්සේ බුදුහාමුදුරන් දේශනා කළ තියෙන විදිය. නමුත් සර්වඥයන්ක මේකෙන් මේ චාරිපුත්‍ර සාන්දන්සේවත් කොටු කරගන්න බැරි ප්‍රමාණ කරගන්න බැරි බුදුගුණ කන්දරාවක් කාටත් තේරෙන විදිහට බුදුහාමුදුරන්ගේ තියෙන මහා ප්‍රඥාවත් ඒ වගේ අපි වාද සීමිත ප්‍රඥාව ලැබියා කියලා ඇති මහා කරුණාවක් නිසා නව ආරාධිය බුදු ගුණයට කොටු කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචාර සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තර රෝගම සාර්ථි සත්තා දේවමනසානම් බුද්ධෝ භගවන්. ඒකෙන් කියන මේ මුරුම ගුණය අරහං වලින් ගත්තත් උන්වහන්සේ දේශනා කරනවා මම අරහං වුණේ සුදුස්සෙක්වටපත් වුණේ පූජාවට සුදුස්සෙක් ඒ වගේම ඕනෙම දෙයක් කිරීමට හැකියාවක් මට පත් වෙන්නේ කොහොමද පිළිතුරු බව නිසා. කලවන්නේ නැති නිසා. නිකලස් බව නිසා. මෙන්න මේ බණ අහන බණ කියන බුදුහාමුදුරුවෝගේ ගුණ ලක්ෂණ අනිත් සෑම කෙනෙකුටම තියෙන දෝෂය තමයි කලවම. හොඳ නරක දෙක කලවක්. හරි වැරදි දෙක කලවක්. සැක. ඉතින් ඒ තාක්කල් අර බුදු හිතක් හිතා ගන්න අපිට අමාරුයි. නමුත් බුදු හිතකට ඕනේ අවශ්‍ය පුණ්‍ය ශක්තිය සේරම මිනිස්සු ගාව තියෙනවා. බුදුන් අවශ්‍ය කරන අදුක කඩම සේරම මිනිස්සු ගාව තියෙනවා. නමුත් මිනිස්යා කියන සතා තමන් ගැනම සැකකිරීම විනෝදාංශයක් කරගෙන තියෙනවා. නැතිකම බැරිකම අපේ අඩුපාඩුකම මොහොතතාවය දැකීමම විනෝදාංශයක් කරන ඉන්නක කොච්චර දුරද කියලා කියනවනම් අපි තව කෙනෙක් දකින්නම ඔහුගේ දුර්ලභතාවයෙන් තමයි. මේකෙන් තේරෙන කියන අපේ කියන කැතකම, අපේ කියන දුර්වලකම, අපේ කියන අදුපාඩු, අපේ කියන මදිපුංචකම තමයි අපි අනුන්තරේ පටවන්න හදාන්නේ. යම් වෙලාවක අපිට අපකෙරෙහි අනේ අපිට බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා, අපිට මනුස්ස ආත්ම භාවයක් ලැබිලා තියෙනවා, අපිට මේ අහකල ජීවනාග හොඳට තේරුලා තියෙනවා, අපිත් බණ අහනවා, අපිත් බුද්ධ ආදී වන්දනා කරනවා, පන්සල් යනවා කියලා සතුටක් ඇති වුණා නම් මයිකෙන් හෝ බුද්ධ බුද්ධානුස්සති භාවනාවෙන් පිළිච්ච ගතියක් ආවනම් අපිට මුළු ලෝකෙම තේන පිළිච්ච දෙයක් විදියට. අපිට මුළු ලෝකෙම තේන මෛත්‍රිය විස්තර. නමුත් හොඳ වෙලාවකට අපේ හිත පවතින මේ වගේ මෛත්‍රියනේ සුද්ධහනසතියනේ දුලායකට පවතින්නේ සමන් කෙරෙහි යත්තා වූ අදුපක්ෂේරු මනසකේ. ඒනි අදුපක්ෂේරයෙන් ලෝකේ යහ වැළුවොත් ලෝකෙ ඌනේ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ. හැමදාම ඌනෝ තෘප්තිමත් කරන බැරි කාම දේනුවට දාසකම් කරන බලය වාගේ තමයි තේරෙන්නේ. ඉතින් මෙන්න මේ වාගේ හිතන මුළු ලෝකෙ ඉන්න ඔක්කොම හැප්පෙන්න ඇති රෝගයක් මේක. Taman ගැන අඩු තක්සේරුවක් කරනවා. එහෙම නැත්නම් සමහරවිට වැඩි තක්සේරුවක් කරනවා. ඒ කොයි තක්සේරුවකවත් කිසිම කෙනෙක් කවදාකවත් මම බුදු වුණා කියලා ප්‍රකාශ කරන්න තමයි ශක්තියක් නැහැ. මොකද ඒ ඇතුළ අනනවන් තුළ පෙරෙස් තියෙනවා ඒක. අන්න එවැනි ලෝක බුදුහාමුදුරුවෝ තනියම අධිෂ්ඨානය කරන තනියම වැඩ කරන එකට ළඟා වුණා ඊළඟ ආවුනේ කොහොමද මේ අපි ළඟ තියෙන හිතම එක පැත්තකට ගත්තා. කලවමක් නැහැ. තන්නේ කර පිළිසුරු. තන්නේ කර පිළිසුදු. ඒකට උපමාවක් ගන්නවා නම් මේ අහසෙන් යටට වතුර තියෙනවා. මෙහෙලා තියෙන එකක් හරි නැහැ. ඒ තරමටම කෙලෙකලා තියෙන්නේ. සාමාන්‍ය වනගත පරිසරයක තියෙන අහසෙන් යටට වතුර ගත්තාම ඒකට පාටක් නැහැ, ඒකට රසයක් නැහැ, ඒකට ගඳක් නැහැ, ඒකට හැඩයක් නැහැ. මේ වතුර බොන්නත් හොඳයි, නාන්නත් හොඳයි, උයන්නත් හොඳයි. දැන් කාලේ හැටියට කියනවනම් ඇඟට විදිහට ඉන්ජෙක්ෂන් කරන්නත් හොඳයි. බැටරි වලට දාන්නත් හොඳයි. ඒ මොකද කිසිම දෙයකින් මාත්‍රයි. පිළිතුරු. තෝණි වතුරක් ඕන ගානකට විකුණන්න පුළුවන්. වතුර තමයි. නමුත් ඒකේ පහතක් ගඳක් රසයක් හැඩයක් නැතිකමම වතුරේ පිළිතුරුකම පෙන්නනවා. ඒ වගේම තමයි රත්තරන් වලට කිසිම දෙයක් මාතු නැත්නම් අපි කියනවා විචාරක විෂයතේ රත්තරන් කියලා. ඕන වෙන මතලක මේ වෙන ඕන බාණ්ඩයක මිලම හින්නේ රත්තරන් මිලේ. මොකද කලවන්නේ. පිළිතුරු. ඒ වගේම තඹ. ඒ සම්නිකර පිළිසිදු තඹනම් තමලෝ වෙනදපලේ තියෙන විශ්වාසම මේ තඹ හම්බෙන්නේ පිළිසිදු තඹ වලින් තමයි. අන්න වගේ ඕනම වස්තුවක්. අපි ගත්තොත් මේ ලංකාවේ තියෙන වැලි ටික ඒ වැලි වල මොනවා හරි ගෑවිලා තියෙනවා. ඒ වැලි ගෙවල් හදන්න හොඳයි. හොඳට පිරිසිදු කරලා ගලී පමණක් තියනවනම් ඕන ශක්තිමත් වලකට ගොඩනැගි ලක් කරන්න ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපේ හිතේ තියෙන මේ කුණිතයි කියලා කියන්නේ. නමුත් අපි ඒක ලොකු කරගෙන ඒකෙන්ම හිතලා අපිට තේින්නේ අපි බොහෝම කෙලෙස් හයිද. එහෙම නැත්නම් පුතක් යන ගති සහිත උපුච්ච කරගත්ත පහත් කරගත්ත தත්ත්වයක්. මේ පුතක් යන්නේ නැති. මෙන්න මෙවැනි ලෝකික සරුවත් යන අංශේ සම්නික්කරණ පිරිසිදු වුණාට පස්සේ විපස්සනයන් හිතින් වන්දනා කරනවා. සමහරවල් ධාර්මික උපයාගත් දේවල් පුදනවා. මල් ඉදිරිපත් කර ගන්නවා. සහන් ඉදිරිපත් කර ගන්නවා. සුවඳ දෙන ඉදිරිපත් කර ගන්න බුදුහාමුදුරන් වඳින්නේ නමුත් බුදුහාමුදුර පැහැදිලිව කියනවා මේ මල් පුදන මේ සුවඳෙන් පූජා කරන මේ තහන් පූජා කරන හැම කෙනෙක් තුළම බුදු හිත තියෙනවා. ඔක් කවදාද අපිට හිතෙන්නේ අපිත් බුදුන් තෝනේ අපිටත් පුළුවන් මේ බුදුහාමුදුර කරපු විදිහට මේක පිළිතුරු කරගත්තා නම් අර කාම ඡන්ද ආදී ඒ කාම කෙලෙස් පහෙන් දුරු කරගත්තා නම් අපිට රූප ලෝකයට යනකම් තේසුයි. ඊගාවට රූපාවචර ධ්‍යාන ගත්තා වූ රූපාරමණ අයින් කළා කසිනුග්ඝාතිකම අවකාශයට හිත යොදාගත්තම අරූප ධ්‍යාන පත්තර තේසුයි. ඒක කෙලවර ධ්‍යාන පස්සේ අනුසය කෙලෙස් අයින් කරා නම් අරියත් පත්තර තේසුයි. ඒකෙන් කාගේවත් බලන්නක හොයම්බේ පැත්තෙන් කෙරුවා නම් ඒක සෝබුදුරජාණන් වහන්සේ නමකට තරමට පිළිසුදුයි. ඊට පස්සේ ඒ ඉගෙන ගත්ත දේ තව කෙනෙකුට දෙ කියලා දෙන්න පුළුවන් නම් ඒකට සම්මා සම්බුද්ධයි කියලා කියනවා. සම්මා සම්බුද්ධ කියවහම බුද්ධ කියන එක තමයි වචනාර්ථය. බුද්ධ කියන එකෙන් අදහස ප්‍රබුද්ධ කියන එකයි. පිළිදුච්ච. සාමාන්‍යයෙන් ඔක්කොම නින්දේ ඉන්න જાතියක් කියලා බුදුහාමුදුරේ දේශනා කළා. ඒගොල්ලෝ දඟලන ඒගොල්ලෝ කතා කරන ඒක නිකන්ට හීනෙන් දොඩවනවා වගේ එකක් තමයි තියෙන්නේ. තන්නේ කර කාම ලෝකේ අර පංචල්ලාහු මුක්ෂි රජ රාජ මේ සතානන්ස විදිහට පංචියක් මුක්ෂි රජ වගේ අපේ මුළු ලෝකෙම කාම ආදී මුත්තාන. කාමයේ සීමා කරගෙන පවතී. ඒ සීමා කරගෙන ඉන්න තාක්කල් අපි කාමයෙන් මත් වෙලා ගත කරන්නේ. අපිට බෑ අපි පංචියක් එකතු වෙලා මුක්ෂි රජ වගේ කල්පනා කරා නම් ඔය කියන පහ තරම්වත් හොඳ තහක් දුර්ලභවත් කියලා අපේ තේරෙන එකක් නෑ. මේ සරුවචනා හේතුනට පෙන්වන වටිනා මුදුරලකදී බුදුන් ලෝකේ පහළ විය. ඒ බුදුන් ලෝකේ පහළට මේ බුද්ධ කියන වචනය සංබුද්ධ කියන ස්වයං බුද්ධ තමන්ගේම ස්වයං ඥාණයෙන් බුදු වුණා නම් සම්බුද්ධ කියනවා. සම්බුද්ධ කියන්නේ පසේරි බුදුදානම වහන්සේගේ නම. බුද්ධ කියනවා ශ්‍රාවක බුද්ධ අසේ මේ සහතන් වහන්සේ. සම්බුද්ධ කියලා කියන දච්චේක බුද්ධ කියන කිසි කෙනෙක්ගේ උදව්වක් උපකාරයක් නැතුව බුදු වෙච්ච කෙනා. සම්මා සම්බුද්ධ කියලා කියනවා කිසි කෙනෙකුගේ උදව් උපකාරයක් නැතුව බුදු වෙලා තව කෙනෙකුට මේ සම්භූර ධර්මය ප්‍රසිද්ධ කරන්න ප්‍රකාශ කරන්න ඒකට නිවන් දක්වන්න පුළුවන් කියලා. මේ සියලුම කෙරෙන්නේ අර අරියත් ගුණය නිසායි අරහං ගුණය නිසායි උන්වහන්සේගේ හිතේ කිසිසේත්ම කිසිම ක්ලේශයකින් කෙලසන්නත් බෑ ඒ වගේම නිකලස් බව 100ට 100ක්ම දන්නා නිසා දුර්ලභම වස්තුව බුද්ධරත්න පහළ වීම බව බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් කාලේ වැඩ කරන මාන්නක්කාරෝ අදිමානින් කරන කතාවක් නෙවෙයි. එහෙම කෙලෙකක් බුදුහාමුදුරන්ට නෑ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට සාමාන්‍ය රහතන් වහන්සේලාට පවතින කෙලෙස් වාසනාවක් නිසා සවාසනා සකල ක්ලේශයන් දුරු කරා කියලා අපි කියනවා. කෙලෙස් වාසනාව කියන්නේ උපමාවට ගෙන්නන්නේ අරණ රාකලයක් ගත්තොත් ඒ කලේ රාහේරම අයින් කරලා කොච්චර හේගුවත් කොච්චර වේලලා ගත්තත් අලුතෙන් සීනි වතුරක් ගත්තොත් අර කලේ පැහැෙන ගතියටපත් වෙනවා. අර නැති වල තියෙන බීගත්ත මන්දි. ඒක කොලිජ දැම්මත් එහේ ඕන කණි වතුරක් දැම්මොත් ඒකේ මන්දේ නැවත පැහැෙන ගතියක් තියෙනවා. නිසා කොච්චර කලේ සුද්ධ කරත් ඒකට වැටෙන ඕන දෙයක් නැවත ආශව කරන සසවන ගතිය ඇති කරන නිසා ඒ කලය කවදාකවත් මන්දියෙන් දේශී කරන්න බෑ. අපි ගන්න විදිහට හොදලා නමලා පදන් ගාලා මොනව කරත් යන්නේ නෑ. දැන් කාලේ හැටි කොපමාවක් කියනවනම් ඒ මල්ටි විටමින් ජාත කියන දාතේ වීදුරු බෝතලයක් කරගන්න. ඒ වීදුරු බෝතලේ සම්පූර්ණ මනිටක් හරගා. කොච්චර හේදුවත් අරක තියෙන අර විටමින් හොලේ යන්නේ. දැන් ඇත්තටම පිරිසිදු බෝතලේ 100ක් තේරෙන්නේ ස්ටේන්ලයිස් කරන්නේ. ඒක තුනර විටමින් සුවඳ වගේ රහතන් වහන්සේලාගේ තුල කෙලවරක්ම ගන්න සංසාරේ ගෑවෙමින් ගෑවෙමින් පැවතිච්ච මේ කෙලෙස් කොච්චර හොදලා ඇරියත් කෙලෙස් කහටක් කෙලෙස් ගන්නක් උතුර වෙනවා. ඒකට කියනවා කෙලෙස් වාසනාව කියලා. බුදුහාමුදුරන්ට එහෙම කෙලෙස් වාසනාවක් නැති නිසා එක දවසක් මනුස්සයෙක් බුදුහාමුදුරෝ වාසනා රහිත නිසා අවාසනාවන්තේ කියලා. කෙලෙස් වාසනාවක් නැහැ. ඒක මොකද උන්වහන්සේගේ පිළිසුකම සංසන්දනාත්මකක් නෙවෙයි කේවල පිළිසුකමක් තියෙනවා. අන්න ඒ නිසා බුදුහාමුදුරේ දේශනා කළ තුන ලෝකේ පහළ වෙන්න දුර්ලභම දෙන්නේ කෙලෙසිච්ච ලෝකේ. සම්පූර්ණම කෙලෙසිච්ච ලෝකේ. හැම එකදේ හැම දරුවෙක්ම ඉකාමත්ම පිවිතුරු ඉතිරිසිදු. නමුත් දරුවා ලෝකෙන්ද ලෝකෙන්ද අම්මලාට ඕන කමක් නැහැ තාත්තලාට ඕන කමක් නැහැ දරුවා කෙලෙසන්. ඒ වගේම ගුරුවරුන්ට ඕන කමක් නැහැ කෙලෙසන්. ඒ වුණාට ඒ වගේ මිනිස්සුන්ට ඕන කමක් නැහැ රජුන්ට ඕන කමක් නැහැ කිසිම කෙනෙකුට කොහොමද කරන්නේ? නමුත් මොකද වෙන්නේ? කොහොම කරත් කවදාකවත් අර පුංචි ලද්දර හිතේ තිබෙන පීතුරුකමවත් මෙලෙක් ගතියවත් ඕන තරකට හැඩ ගහන්න පුළුවන් ගතියවත් මේ ලෝකෙ ඉන්න ඉන්න හම් වෙන්නේ අන්න ඒ වගේ වැඩි කල ඉන්න ඉන්න කෙනසන ලෝකයක්. අන්න එවැනි ලෝකයක බුදුහාමුදුරු පුදුමාකාර නිකලස්කමක් ඇති කරගෙන උන්වහන්සේ නිසා ප්‍රසිද්ධ ප්‍රකාශ කරන ලෝකෙ දුර්ලභම පහළ වීම නම් මෙන්න මේ වගේ සරුවත් යනවා කියලා මගේ පහළ වෙනවා. එහෙම තත්ත්වයටපත් තියෙනවා. ඉතින් ඒක අහනකොට ඕනම කෙනෙකුට හිතෙනවා මේ අනිකුත් ආගම් වල තියෙන විදිහේ සර්ව බලධාරී ගමක්. මේ සරුවත් යනවාසේතාව තියෙනවා. උන්වහන්සේ විතරක් මේ පරම පවිත්‍ර භාවයට සවාසන සත්‍වත්ව උසන්න දුරු වුණා වෙන කට්ටියට මේක කරන්න බෑ කියලා. කොහොමනම් හරුවචන් වහන්සේ පහළුණයි කියලා වෙන කෙනෙකුට යන්න බැරි තත්ත්වයක් නම් ඕකේ ලෝකෙට කිසිම ගුණවිශේෂයක් එන්නේ නැහැ. නමුත් ඒ නිසා භගවතුන්ගේ දේශනා කරනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට පස්සේ උන්වහන්සේ Taman පැමිණිච්ච සත්‍යයට සවාසනාවක් ලක්ෂණය නැති වුණාට නැවත නෝබුණා සත්‍යයට ඕනම කෙනෙකුට එන්න පුළුවන් බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා. අන්නේ එහෙම ප්‍රකාශ කරන ධර්ම ගුණය දෙක බුදුහාමුදුරේ දේශනා කරන ධර්ම ගුණය දෙක තව කෙනෙකුට දේශනා කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ පහළ වෙනවා නම් ඒක ඉතාමත් දුර්ලභ දෙයක්. මොකද පසේ බුදුරජාණන් වහන්සේලා සංජීවක් පහළ වුණා. ඒක නමකට වඩා තව කෙනෙකුට සෝවාන් කරවන්න. තව කෙනෙක් රහත් කරවන්න. මේ සර්වඥාන් වහන්සේට පුළුවන්කමක් තියෙනවා සම්මා සම්බුද්ධත්වයට යන්න අච්චර ගැඹුරු හිතාගන්න බැරි ලෝකෝත්තර தত্ত্বය උන්වහන්සේට තව කෙනෙකුට කියා දෙන්නේ ශක්තිය තියෙනවා. ඒක නිසා තථාගතස්ස වේදිකස්ස ධම්ම විනයස්ස දේශිකාපුද්ගලෝ දේශේකාපුද්ගලෝ දුමදෝ ලෝකස්සේ මේ සරුවත්යන් වහන්සේ විසින් දේශනා කරන සාක්ෂාත් කරගන්නා ලද ධර්ම විනය දේශ ප්‍රකාශ කරනවා කියන එක ඉතාමත්ම දුෂ්කරයි. නිසා බුදුහාමුදුරුවෝ ආරාසනික කල්පලක්ෂයක් පෙරම් කරන කාලේ බුද්ධෝහං දෝදේ ස්ථානෝ මුත්තෝහං නෝතේ වරේ කින්නෝහං කාර ස්ථානෝ සංඛාරෝගා මහබ්බලාසි චතමං පාරමිත අපිරි ඒකයි මාස්ක සතම් පාඩේ මම බුදු වෙලා අනිත් අය බුදු කරවන්නේ නෙමෙයි බුද්ධෝහං දෝදේ ස්ථානෝ මුත්තෝහං නෝතේ පරේ මම නිදෙමි අනිත් අය මුදවන්නේ නෙමෙයි කින්නෝහං කාර ස්ථානෝ මම එතර වන්නේ නෙමෙයි අනිත් අය එතර කරවන්නේ නෙමෙයි සංසාරෝගා මහබ්බලා මේ සංසාරේ නම් වූ ඕගය හැඩ වතුර හරිම භයානකයි. නමුත් උදේට මේකට අහලා තියෙනවා බුදු වෙච්ච ගමන් උන්වහන්සේ කල්පනා කරුවා මේ බලනම් කාටවත් කියලා බෑ කියලා. ඒකේ ඒ තරම්ම ගැඹුරුයි. මේ සාමාජික මිනිස්සුන්ට ඒන්ද හිතා ගන්නවත් බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පියවරක් පිටිපස්සේ තිබ්බා මේක දේශනා කළ වැඩක් නැහැ කියලා. අන්න ඒ වෙලාවේ සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා මහා විනාශයක් ස්වාමීන් වහන්සේ අදහස තියාගන්න එපා. එහෙමනම් මෙච්චර කාලෙ අපි කල්ප ගානක් බුදු වෙනකම් බලන බුදු කෙනෙක් ලෝකේ පහනකම් බලන හිටියේක ප්‍රයෝජනයක් නැති වෙන නිසා ඔය ටිකක් ටිකක් තමයි කුලස අදයක් ලෝකේ ඉන්නව කර්මා කරලා. ඒ අත්තරජස්ක මිනිස්සු බල දේශනා කරන්නයි කියලා කිව්වට පස්සේ තමයි ධර්ම දේශනා කළේ. මොකද ඒ තරම්ම නැඹුරුයි. ඒ කාටවත් එක නෑ බෑ කියන්නේ බෑ ගම්බුරම. ඒ නිසා රවත්තන්සේ දේශනා කළේ තියෙනවා ඉතාමත් මුදෙත් ලැබෙන්නේ නම් කොමුලේ සර්වඥාන්සේ දේශනා කරන ධර්මය අන්තිමේදී විමුක්තිය පිළිබඳ දේශනා කරනවා කියන එක ලෝකෙ දුර්ලභයි. ඒ නිසා ප්‍රථම ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකට යම් කිසි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන විදිහට මේ ලෝක අතිකා සමුදය ධර්ම තියෙනවා නිරෝධ කරන්න පුළුවන් කියන සත්‍ය අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ආවෝද කළාද පුදුමාකාර සතුටකටපත් වෙනවා පුදුමාකාර උදන් ගැනීමක් ඇති කරා අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤෝ උඹ අලුත් ඒකාරගත වුණා ධර්මයේ දීගත්තා ධර්මයේ අවබෝධ කළා කියලා මේකට නෑ බුදුහාමුදුරනේ පල්ල වෙන්නේම සම්මා සම්බුද්ධත්වයටපත් වීමේ ලක්ෂණය. තව කෙනෙකුට අවබෝධ කළ දුන්නා. එදා ඉඳලා එක එක නමට සප්ප බද්ධිය මහානාම අස්සජී කියලා දවසට එක එක කනා ගන්න සෝවාන් කෙරේවා. මොකද මේ තමයි සරුවචනාංශික ධර්මයේ තව කෙනෙකුට කියලා කියලා වැඩක් කරන්න පුළුවන් කියන බාහිර ලකුණ. ඒක සරුවචනාංශික ලොකු ළඟාවීමක්. ඇත්තටම කාට හරි අවබෝධ කරගන්න බැරි වුණා නම් සරුවචනාංශික සම්මා සම්බුද්ධ කියන උපාධි නාමය ලැබෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධ වුණේ කොණ්ණඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච නිසා. කොච්චර ප්‍රශ්නයෙන් දෙවියන් කෝ සෝවාන් වුණත් ඒක මනුස්ස ලෝකෙට ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. මේ මිනිස්සෙක් සෝවාන් වෙච්ච නිසා. ඒ නිසා බුදුහමද බුදුම සතුටක් ඇතුව ඕනම ගුරුවරයෙකුට ලැබෙන ලොකුම සතුට තමයි මේ කාට හරි Taman දන්න දේ කියලා කියලා මනුස්සයා ගොඩ ගන්න පුළුවන්. ඒකකට හිතන්නේ ඒ ගුරුවරයෙකු විශාල කෘත්‍යයක් ගෝලයට කරුවයි කියලා. නමුත් ගුරුවරයාට තේින්නේ මේ ගෝලයා විසින් Tamanට විශාල ශක්තියක් දුන්නා කියලා. ඒ මොකද මේ තමන් ගත්ත ප්‍රයත්නේ මේ පුද්ගලයා ඒ කියන කාලෙට වැඩ කරලා ප්‍රතිඵල පෙන්වනවා. මේක මොන සත්‍යක් වෙන ගුරුවරයෙකුට ඇත්තනේ. ඒක හරියට මාවක් ඉතාමත්ම දැඩිසේ බරපතල ප්‍රසව වේදනාවක් දරන දරුවා බිහි කරලා පළවෙනි ඇඳුම් රද්ද එනකොටම පුදුමාකාර සතුටක් ඇති කරගන්නවා. දැන් මම මලක්. මෙතෙක්කල් ගැඹුරුවා. දැන් මේ දරුවා බිහි කිරීම නිසා මේවා මවක් බවට පත් වෙන නිසා ඇත්තටම මවක් ප්‍රසූත කරන්නේ දරුවයි. එකකන් එයා මවක් වෙන්නේ මවක් විසින් දරුවා ප්‍රසූත කරනවා වගේම දරුවා විසින් මවක් ප්‍රසූත කරනවා. ඒක මෙන්න මේ ප්‍රත්‍යක්ෂන දෙයක් තියෙනවා. ඒක එක පැත්තකට ගැලීමක් නෑ. ඒක සර්වඥ දේශනා කරන සර්වඥතාඥානෙ තාමත් දුර්ලභයි. ඒ වගේම තමයි ඒ දුර්ලභ දේ තව කෙනෙකුට තේරුණා තාලයකට දේශනා කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම දුර්ලභ දෙයක්. මේ සම්බන්ධයෙන් හොඳ විහිළු කතාවක් කරලා තිබුණා කුමාරකෝගමුණ දාස මහත්තයා. ඒ මහත්තයා දවසක් මෙසක් ප්‍රෝදාවතර ගියාලු මල් ටිකක් සමන්පිච්ච මල් ටිකක් ආක්කේ දාන බුදු දේගාවට. ගියාට පස්සේ ඒ මහත්තයා දැක්කලු එතෙන් ඇවිල්ලා ඉන්න මේ බෞද්ධයෝ ඒ බුදුගේ ඇතුලේ මල් කැටියක් ගෙනලා දාලා මේ මල් ආසනෙත් පිටිලා වැක්කරිලා. ඒ අතරතන පහනක් අත්තු කරලා බොරවලුත් කාලා හඳුන් කූරුත් පත්තු කරලා ඒක ඇතුලේ මොන්නම විදියකට කොටස කරන්න බෑ. තාම වල කරායි හඳුන් කූරුයි මල් විසුරුවලා. ඉතින් මෙයා කියලා දොරාරලා බුදු පිළිමේදී ආ දල්නකොට හිතනවලු බුදු කෙනෙකුට කියා නිමු මරියෙකුටත් මොන අපරාධයක් කරනවා කියන්නේ කියලා. ඒ මේක ආන්දරයක් අතේ දාලා වහලා තහනොත් පත්තු කරලා හඳුන් කූරුත් පත්තු කරලා මේක විනාශ කරනවා. බුද්ධ පූජාවක් කියලා ඒකෙත් නැතුව ආවා. ඒ වගේ අකුල කුතුහ කරගත්තා. ඒකට බුදුහාමුදුරේ අහුවලු මොකද කුමාර කුමර කියලා. ඒක විතර අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරලා තියෙන දේ හතුරෙකුටත් කරන්න වටින්නේ නැහැ. මිනිස්සු කිව්වේ සලකලා කරන්න එපා. ඒක බුදුහාමතුල කුමාර කුමර මං හදා අවුරුද්දක් දුක්තරක් ක්‍රියා කරන කාලේ ඒකේ බොහෝම දේවල් මං ඉඳලා තිනේ ඕකට හිත නරක කරගන්න එපා. ඔය ආපු වල පූජා කරලා යන්නේ ඒගොල්ලෝ. නමුත් මට කනගාටුයි කිව්වලු අන්නර පන්සලේ ඉන්න හාමුදුරනේ කට්ටිය අඬ ගහගෙන නැහැ මම කිව්වා මම කිව්වා කියන පටහැනකොට මට හරි කනගාටුයි කිව්වා. ඉන්නේ වගේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මේ පටලවනකොට ඒක වරදවල කියනකොට එහෙම අපරාධයක් ආගෙන ඇත්තෙත් ඒක නිසා දරුවචන දේශනා කරනවා තථාගතප්ප වේදිකස්ස ධම්මවිදයස්ස හේසේක අනුකලා දුර්ලභ ලෝකස්ස උනාගේ දේශනා කරන දේශී සද්ධර්මය තව කෙනෙකුගේ බුදු වීම පිණිස නිවන් ලැබීම පිණිස දේශනා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් වෙච්ච ඉතාමත්ම දුර්ලභ දෙයක්. කොච්චර දුර්ලභද කියනනම් ඒ දුර්ලභ කම දෙවෙනි වෙන්නේ ලෝකයේ බුදු කෙනෙක් පහළ වීමට පමණයි. ඒ නිසා බුදුදානසේ දේශනා කරනවා සුඛෝ බුද්ධානං උප්පාදෝ ලෝකයේ බුදුන් උපදීන සුඛ. සුඛා සංග්‍රහණය. ඒකෙන් බෞද්ධ පිරිසකට ඔස්ට්‍රේලියාවට සීමා වෙච්ච මේ ශාලාවට සීමා වෙච්ච රටේ තථාසීතාවතාව දුර්යදස්තුව තව සනාතනව තව සැලසෙනවා ඒක තථාගතත් බෝධිසත්ව ධම්ම විනයස දේශේක. මොනවාගේ අවබෝධ කරන දාන ධම්ම ධර්ම විනය දේශනා කළත් ඒක විශාලම දුර්ලභ දෙයක්. ඒක නිසා ඉස්සර කාලේ වල මිනිස්සු පුරුද්දක් තිබුණා තමන්ට බැරිනම් ධර්ම කෙනෙක් ලව්වහො ධර්ම දේශනා කරනවා ධර්ම ශාලා හදවනවා භාවනා කරනවා මොකද මේ දුර්ලභ වූ දේ අපි අපෙන් නිමිලෙන්න දෙන්නේ නැතුව අපෙන් නතර වෙන්න දෙන්නේ තව කාටවත් උගන්වලා කියන්න ඕනේ ඒක බුදුදහමේ දෙවෙනික සඳහන් කරන්නේ මතාගතත් වේදිකාස ධර්ම විද්‍යාවේ දේශේ කාර්යවලෝ දුර්ලභ ලෝකකී. සත්‍ය බුදුදහම වාසිත මේ ගුණය නෑ. උන්වහන්සේලා ස්වයංබෝධනයේ මේ අත්‍යම ආවෝද කරලා මහත්තුලක් සුරක්ෂිතවත් තව කාදාකට යන්නේ ඒ නිසා ගොළු බුද්ධයි කියලා කියන්නේ. සිංහල භාෂාවෙන් කියන්නේ ගොළු බුද්ධ. එතන කතා කරනකොට ධර්මයේ පැහැදිලි කරන්න බෑ. ඒක යම් කෙනෙක් තථාගතයන් වහන්සේ දේශනා කරන දේ ධර්ම දේශනා කරන කාමද එළදයි. ඒක අහතම එවැනි දුර්ලභ ධර්මයක් තීරණ ගන්න යම් කිසි කෙනෙක්. බුදුරජාණන් වහන්සේ යම් ආකාරයක සීල සමාධි ප්‍රඥා පූර්ණ තුනක සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන මේ තුන පූර්ණයෙන් දේශනා කරන ලබ ධර්මය යම් කිසි කෙනෙක් සුතුමෝ වශයෙන් හෝ සිංහලෝ වශයෙන් හෝ තේරුම් ගන්න ඕන ඒක බුදුහාමුදුරුවෝ කියන තාමත්ම දුර්ලභ දෙයක් කියලා. සිංහලයේ ප්‍රකාරණය තමයි මහාකාරයේ හරියටඥානකගේ ධර්ම විනය දෙක තේරුම් ගන්න තුන. ඒ මොකද මිනිස්සුන්ට විවේකය ලැබුණු ආද්‍ය වුණු සුඛදේ සුඛවියෝගේ වුණු ඒගොල්ල කල්පනා කරන්නේ මේ අස්වැතුනේ මම කොහොමද ලබා ගන්නේ. ඒක තමයි මම මේ ගාවට කළ යුත්තේ. එහෙම නැත්නම් හොඳ අස්වැතුනයක්. ඒ කියන්නේ සංද වර්ගයේ ආදානිය අශ්‍රය හසු කරගන්න කොහොමද? නැත්නම් ලෝකෙගෙන හොඳම මානසික වටිනා මනික හසු කරගන්න කොහොමද? මේ ලෝක ලක්ෂණ ඉස්තිලක් ලබා ගන්න කොහොමද? ලෝකේ Tamande තාවත්ව සාහිත්‍යයෙන් කටයුතු කරන ගහපතිරක් ලබා ගන්න කොහොමද? සමම කවදාකවත් ඒ Taman හිතේගත සම්පත් ළඟා කරගත්ත මනුෂයාට මේ ධර්මයේ දෙක මම තේරුම් ගන්න ඕනේ කියලා කල්පනා වෙනවා නම් ඒක කනකස් බාවේ කනකස් බාවේ නිවිදුරුන් අහත බලනකොටදී තාම පොදුස් කරයි. එහෙම ආශාවක් තිබුණාට දේශනා කරන ලද්දේ ධර්ම වටහා ගන්නවා කියන එක සම්මුඛ කරන අහඹයක්. ඒකයි කොච්චර මේ බුද්ධ උත්පාද කාලෙක මේ ධර්ම දේශනා කරනකොට අපි ඒකට තේරලා අපි ඒකට නැති වෙලා අපි ඒකට යායලා කටයුතු කරන්න ඕනද බුදුරජාණන් වහන්සේ දකින්නේ එවැනි ධර්මයක් දේශනා කරලා අහල් තේරුම් ගන්න කෙනා විතර දුර්ලභ කෙනෙක් ඇත්තනේ. ඒක දුර්ලභ වෙන්නේ බුදු කෙනෙක් පහළ වීමට සහ ධර්මයේ දේශනා කිරීමකට පමණයි. ඒක නිසා අසන්නන්ගේ මොනෝධ සාසනය පවතින අසන්න තුළ ශ්‍රාවක දේශක සම්බන්ධතාවයක් නෙමෙයි ලෝකයේ මේක අඛණ්ඩ પરම්පරාවක් වෙන්න මනෝමය પરම්පරාවක් බාටපත් වෙනවා අපි මුත්‍තරම මේක අසන්න ඕනේ මොකද කවම්ම කවදාකවත් එක සැරයක් ආවම මේක තේරුම් ගන්න බෑ ඒක තමයි ප්‍රතිපදාව ගන්න දේ තව තවත් නැවතන්න ඕනේ. ඒක නැවත නැවත කියවන්න ඕනේ. මේ නිසා මේක වාසනෙන්න. සු සු සු දු මුච්චෝ කුතේ පඬිතෝ භාවේ කියලා කියනවා. සු කියලා කියන්නේ සමරේ. අපි නැවත නැවතත් එකම දේ අහන්න ඕනේ. සී කියලා කියන්නේ සුන්තරේ. මේ කියන කතාව ඇත්තද? ඒ කියන විදිහට මේවා නගින පුළුවන්ද? ඒ කියන විදිහට බුදුහාමුදුරන්ට මේක උත්මන්න පුළුවන්ද? ඒ ධර්මයක් දේශනා කරන්න පුළුවන්ද? ඒ විවේචනා කරන්න අපිට පින් කියනවා ආදි වශයෙන් අපි ඒක සංකල්පයක ගන්නට පස්සේ තමයි අපිට තේරෙන්නේ නෑ නේද වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට සත්‍ය කියලා තේරෙනවා නම් ඒක ඒ සංකාමයෙන් තොරව එහෙම බලන කවදාකවත් ඒක හරියට ගත වෙන්නේ නෑ. සංකාමගත වෙන්නේ නෑ. ඊගාවට පු ඉච්ඡා ප්‍රශ්න කරන්නේ. අන්න මෙන්න මොන උදාහරණයක් ගන්න මම අහලා තියෙන්නේ කවුද? එහෙනම් තව කෙනෙක් අහන්නේ ඔබතුමාගේ එහෙම මේක තේරුම් ගන්න මේ කාරණාව. කෙනෙක් ප්‍රශ්න කරුවේ නැත්නම් කවමදාකවත් මේ ධන දැනුමට ආද්‍ය භාවයක් එන්නේ ධන බහල භාවයක් එන්නේ ඒක නිතර ප්‍රශ්න කරන්නේ මේකට කියන්නේ ධන සාකච්ඡානුග්‍රහිතය කියන්නේ නිතරම සාකච්ඡා කරන්නේ ඒක දෙයක් අහන්නේ කියලා හරි කියලා හිතන්නේ ඒක වරදින්න පුළුවන් දැන් ප්‍රශ්න කරනකොට තමයි අපි අඩුපාඩුකම් එළියට එන්නේ ඒගාවට ඉලි ලිසනේ මේකනේ අපි ඒවා නැවත ලියන්නේ ඕනම සූත්‍රය ඕනම පාඩුවක් ලියන්න හොයන්න බලන්න. ඒක කීයක් අපිට ඉස්තිලි පාතුල ආත්ම ප්‍රාණ මහ ප්‍රාණ වර්ගිනවා. එතකොට අපි දෙකම අනේ පාලි භාෂාවත් එක්ක බලනකොට අපි සාම හේදී. කියන වචන අපිට තේරෙන්නේ නැහැ. මේ භාෂාව තේරෙන්නේ. ඇත්තටම හැම කෙනාටම ඒක එහෙම තමයි. ඒක ලියනකොට ලියනකොට ලියනකොට ලියනකොට ඒක නැවතනාකත් වැඩි හදාගෙන ගියාම මම පුදුම විදියට ධර්මයක් එක්ක බුදුහාමුදුරුවෝ එක්ක සිත්නාකමක් ඇති වෙන පටන් අරගන්නවා. ඒක නැවතනාක ලියුමේදී. ඉස්සර නිය තන් හොඳෙන් ටයිකලේ. ඒක සරත් කරගන්නකොට ටයිකලේ ඉස්සරන්න ඕනේ. අතගාලා කරන්න බෑ. නමුත් දැන් මේ කරන්නේ මම හිතුවේ ඒක විද්‍යාවේ තාක්ෂණික ක්‍රම තියෙනවා. කොච්චර තාක්ෂණික ක්‍රම තිබුණත් තමන්ගේ අකුරෙන් තමන්ගේ අකුර ලියනවා විතර කවදාකවත් ධර්මයේ එළියට වදින්නේ නිසා ලෝකෙම අනිවාර්යම තියෙනවා. ආන්නේ ක්‍රම හතරෙන් තමයි අපට දැනගන්න පුළුවන් යන්නේ උන්වහන්සේ දේශනා කරපු කාරණා සූත්‍රමය වශයෙන් නම් අපේ හිතේ වැදිලා තියෙනවාද? චින්තාමය වශයෙන් හෝ මාතක වශයෙන් අපේ හිතේ වැදිලා තියෙන විදිහට තේරෙන්න නම් අර ධම්ම අපි සංකේතය ඉගෙන ගත්තා වගේ සත්‍යය රැකගෙන අපිට අපකරා ආදී සත්‍යය මත පරපුර වෙනුවෙන් රක්ෂා කරන්න. මේ කාරණාවට අපට වෙන්නේ බණ අහන්නේ ඒක කල්පනා කරලා බලන්න ඕනේ සුණාවට ධාරයට දින විදියට. ඒකට ප්‍රශ්න කරන්න ඕනේ. ඊගාට යන්න. මේ මේ විදිහට කිව්වොත් තමයි අපි දවසින් දවස දවසින් දවස මේ අපිට කාගෙන යනවා. නම් විදගෙන, මත් විදගෙන, ආහාර විදගෙන, අත විදගෙන, අත විදගෙන දක්වන මේ ධර්මයේ වදින්න ඕනේ. සංයුක්තවල තමයි අපිට කියන්න පුළුවන් වුණේ මේ සතාගතත් වේදිකස්ස ධම්ම විනයස්ස දෝෂේ කාරුණා පුද්ගලෝ. ඒක තේරුම් ගත බුද්ධලෝ දුර්ලභයි කියලා කියන්නේ මොකද ඔය ධර්ම සුපිටකේ සාහිත්‍ය සීඩිය එකක් ශාස්ත්‍රීය දාගෙන ගියාට පිටියක බහරි වෙන්න අමාරුයි. ඒ වගේම ඒවා කටපාඩම් කරන්න බෑ. මොනවද මේක ලියන්නේ උත්සාහ කරනකොට අපි ධර්මයෙන්ම දිලිච්ච ධර්මයෙන්ම තොලිච්ච ධර්මයෙන්ම හැදිච්ච හිතක් ඇති කරගන්නවා. ඒ තරමට යනවා කියන එක තාම දුර්ලභයි. ඒක එදත් දුර්ලභයි අදත් දුර්ලභයි. අන්න ඒ විදිහට බුද්ධ වචන හොඳට කටපාඩම් කරන කෙනාගේ හිත මේ ඉස්සරහට සෞඛ්‍ය වගේ කියලා කියනවා. ධම්ම ශේති කියලා කියනවා. ඒකට කියනවා ධාතු ශේති කියලා අපි ඒකයි කියන්නේ. මොකද ඒකේ තියෙන බුද්ධ පුත්‍රඥානසිකේ ශාරීරික ධාතු ඊටදී හොඳා කියන ධර්ම හිතේ දරා ගන්න කෙනාගේ හිතේ තියෙන සෞඛ්‍යයට ඒකට කියන්නේ ධම්ම ශේති කියලා. ධර්ම ශේතියක් බවට පත් කරගන්න නම් අපි උදේහස විතර ඕනේ. ඒ සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් යෙදෙන්න ඕනේ. දැන් විතරක් සත්‍යයනා කරන්නේ. ලියන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ. බහිමින්තික ජීවිතයක් නේද? ඒකට අපිට කියන්න බෑ අපි කාමාදී උත්පාදනය කිය. මේ කාමයෙන් හොයන ජීවිතයක් කියන්න බෑ. මොකද මේ කාමයේ අනේ කියන්නේ මේ ගහන රුචි නේ. මේක අහනකොට මේක අතබ්‍රංශයක් වෙනවා. මොන රුචියක් නෑ මේක තේරුම් ගන්න බැරි වෙනවා. නමුත් බහිමාදී රුචිය වුණාට පස්සේ ඒ විදිහට මේකමයි රසය. මේකම හොයන්න හිතෙනවා. මේකම ගුණෙන් හිතනවා. ආ මේකට අපිට කියන්න පුළුවන් ඒ බුදුහාමුදුරන්ගේ ධර්ම විනය දෙක දේශනා කරාට ඒක අවබෝධ කරන පුද්ගලෙක් වෙනවා කියන එක දුර්ලභයි මේ බුදුහාමුදුර අපිට වක්‍රෝක්තිය පැති කරලා කියන කරුණාව කරලා මේ ලැබිච්ච මනස්ථාප භාවයේදී ලබාගත යුතු දුර්ලභ මොකද්ද මේ කියන ධර්මයේ බලුවන් තරම් පුස්තකයකට තැන්පත් කරනවා වරන්පත් පිටකවල කියනවා වගේ දවසකට ටික ටිකක් හටපාඩම් කරන්න කියනවා ඒ ඉස්සරහාලේ බුරුමිනුන් නම් මේක දානක් තියෙන කෙනා මේ සක්මන් වල හදලා දෙනවා ජීවිතේ ඒක හදන්නේ කමිනුද. මෙරම රටේ තියෙන ඒ ගේයන්ගේ ප්‍රශ්න නිසා විවිධ ප්‍රශ්න නිසා ලංකාවේ තේරෙන දුබල තියෙන සංකීත මාළිගා කියලා කියන්නේ සංකීත පොඩි කියලා. සංකීත කියන්නේ කණු. ඒ සංකීත හදපු රත්නක ආනන්දනේ සුතේර හක්මන් කරනවා. හක්මන් කරන ගමන් ඩාල් දානෙන් පස්සේ එයාගේ උදේ පාන්දර ගහිත කියලා කරනවා මදුර. හදිපුර කියලා කියන්නේ දැන් කාලෙකින් ගුරුතුමෝගේ ඉස්සරහම බොමි වේදකින් හදාගන්න දේ. ඒකටත් අද මේ පිටිපිට කරගෙන ඒක දැක්කට කොස් හදනවා හතල හතල. ඒක දැනට ගන්නවන්න මෙහෙම යාර ධක්මන කෙලවර අහිමි කියන කවුරුන් විදියට දානවා. මේ බොහෝම කාලයක් බාහිර දානවල මේ ආන්දි අවුරුදු ගානක් මේක තියෙන එක දවසක් ගිහම යටපත් මන්නකට කම්මක් තිබුණලු එක කෝච්චි බහිති තෝරු. මේ ආන්දි කල්පනා කරාලු මම එක දවසකට අඩු ගන්න පොතක බහිති කියලා තරම් ප්‍රදේශයක් හතපාඩම් කරානේ. මම අද දේවනට කොච්චරක් කටපාඩම් කරලා තියෙන්නේ. මේ ධාතු ගුරු බහරි ගුරු එක තුළ අවුරුදු ගානක් යනකොට කණ්ඩක් හැදුණා. ඒක නිසා උන්වහන්සේ ගේලන්න කිව්වලු දහසකට ධාතු ගණ්ඩක් උත ධාතු ගණ්ඩක් කරන අඟල් අටක් හතරක් අතර ප්‍රදේශයක්. ධාතු ගණ්ඩක් පමණක් මේ ධර්ම කටපාඩම් කරලා ඉන්නේ. ඉතින් තිබුණා වෙන ක්‍රමයක් තිබුණේ ඒ ධර්මයේ දරාගෙන ආවේ ඔහොමයි. ඒ ධර්මීය සාය ආපු වෙලාවේ ලංකාවේ ආන්දරෙට ඉතින් ඉන්න බැරිලු. ගැටෙනවා කාන්තයි. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා යන්නේ ඇටිලා යන්නේ අත දාගෙන කකුලක දානවා වතුර පිට අතකට ඉන්නකොට අලුතෙන් කවුදෙක් සාහන්ගුරු මෙරෙන් බැදිලා ලොකු හංගේත් මෙරෙන් හැදිලා ඉතින් කල්පනා කරාලු දැන් මේ ලොකු හංගේ බන්න බන්න දැන් කොහොමද අනිත් අයට කියලා දෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ අර දැල්ලා අත අත දාලා බොහොමසු බුංගයක් හාරලා එහාට තරුණ හංගුරු කියන කම තියාගෙන ඉන්නේ කියලා මේ හංගුරු අර බුංගෙට මොන්නේ කොහෙට බලනවා. ඒකම දහන කොටස් සූත්‍ර කොටස් අධ්‍යයනය කරනකොට එහාට ඉන්න හැමෝම ඒකට පන්තියාගෙන හරිනවා. විශාල පිරිසක් මේ වෙලාවේ බයවල ඉන්දියාවට ගිහලා තියෙනවා දුර්භික්ෂන් දෝරේ. ඒකෙන් විතර කියන ඇත්තටම දැන් මේ බණිත අසා අවුරුදු 7ක් එක දිගට තිබ්බා කියන ගල් කලුලා තියෙනවා. අන්තිම කරකවල හතරයි ඉතුරුලා තියෙන්නේ ඒකත් හැරෙන්න බැරි කලේ. මේවා කකා මේ හැමෝම දින දිගායන කටට මේ ආශ්‍යාවක් නැද්ද මුංචි බින්දයක් හරගෙන යන්නේ එක්කෙනෙක් ඒකට කන කියන්නේ අනිත් එකම කඩ කියන්නේ. ඒ මම සාකච්ඡා කරේ කොහොමද අවබෝධයක් වෙනවා කියලා. කොච්චරද කියලා කියනවනම් මුළු රටේම මිනිස්සුන්ගේ භාග ශක්තිය සම්පූර්ණව පිරවලා ගියා. ඒ තරමටම කාමනේ වතුරයි. ආන්දරේ ඒ ධර්ම වලදී. ඒක ඉන්දියාවේ ආන්දරේ හිතලා කියන දැන් මේ ඉතින් ඔක්කොම ඉවරයි ලංකාවේ. මිනිස්සුත් මේ ආත්මික නෑ කියන පරිවර්තන ඉන්නකොට පස්සේ ආදවස් දෙකකට කරලා සාකච්ඡාවක් කළේ. කොලොම්බියා සායක නිවිද ලංකාවේ නම් දුන්නා ඉන්දියාවට ගිහලා අම්ම රටපු කිසිම එකක් නැතුව සම්මේ දැනුගේ හා ඇතුළේදී ධර්ම සාකච්ඡා කරගත්තා සම්පූර්ණම රටලා තියෙනවා ඒක ඒ තරම් ඒ ස්වාමීන් වහන්සේලා තිබුණ ශක්තියක් නැදේ තක්කවත් වගේම සම්භාවක් මේක අතිබංගට එන්නේ මොන්නේ තරම් තරම් තරම් කීයක් මේ අපේ රටේ ඇවිල්ලා තියෙනවා අපි මේක හැලුවෙත් අපි මේක හැලුවෙත් මම තරම් සාපයක්ද මේක කියන්නේ ඒ ජීවිත පරිත්‍යාගයෙන් තමයි ධර්ම කරලා තියෙන්නේ. හැබැයි අවබෝධ කරගන්න නැති කාරණා දන්නේ නමුත් සුතමේ වශයෙන් සාක්ෂිය පන්නවතු අනුරක්ෂණය කරලා තියෙනවා. මේ දැක්කව රටාරන් වල සංසම්පජාන ගස්ස ඒක අතේ තිබුණා සත්‍යජාලුම තයින් වල දරපුණා ඒක අතේ තිබුණා මේ සංකේතයේ මනිකකේ කපුව බුදු දෙලද. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට පන්සලේ නායකම හම්බ වෙන මේ පිළිමේ අයියාට හම්බුනායකට හොඳට කණියක් කරපු ගමන් දෙසරයක් හොරගත්තා මේක. යහලෙන් උළුවයින් කරන බුදුදීමේ මන්දක් ගහන අරගෙන ගියා. පස්සේ අගේ ආධාරයෙන් මේක හොයාගත්තා. හොයාගත්ත පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ එතන ඉස්සරහට අදිරක් දාගෙන බුදුවරුණත් බාහමෙන් දැන් මෙතනදී. කවෝසික හම්බුනේ. ඒ සංස්කාර බුදුදීමේ බලන්නේ මොකද කවුරුහරි දෙන දෙයක් වළඳනවා හදිස්සියකට ඔන්න ප්‍රශ්න ප්‍රශ්න කරනවා නිදිල ඉන්නේ අස්ද ගාලා බලන්නේ බුදු කෙනෙක් කියනවා කියන්නේ ආයෙත් ඒක බුදු ආරේනවා මේ තරමට මේක රකින්න ගතන නාගමානිච්චක් අදින නාගරාජයෙක් වගේ ඒ වෙනම කෘෂ්ණාවෙන් කරන්නේ තමයි දෙන්නේ මොකද ඒ කියන ශක්තිය මොනම කාල ජීවිත දරුවෙක් නම මේ දරුවෙක් නම රකින්න මාකටත් නෝදෙන්න කනකොට සුද්ධ අනුරක්ෂණය කළා කියන්නේ සංඝයා සංඝයා කියලා කරපු වැඩ පිළිවෙල බලනකොට මේ බුදුහාමුදුරුවෝ කරපු කතාව ඇත්තයි. ඇත්තම ලංකාවේ කරලා තියෙන කතාව ඇත්තයි. කතාවකට වේදිකන්ත ධම්ම විනයස්ස නියතවදුදලෝ ඒක චේතනාවේ තියෙනවා. සංකාරයේ දරාගෙන ඉන්න මිනිස්සු බොරදයි ලෝකේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේකත් වඩා කතාවක් ඒ විදිහට කතාවකට වේදිකන්ත ධම්ම විනයස්ස දෝෂිකත්ව නියතස්ස ධර්මානුගමන ධර්මානුගමන පරිපන්න දුක්දලෝ දුක්දලෝ දුක්දලෝ ලෝකස්ස ඒක කියලා තියෙන විදිහට සිරුරකින් ඒක කියලා තියෙන විදිහට බණ සමත භාවනා කරන ඒක කියලා තියෙන විදිහට විපස්සනා භාවනා කරන ඒක කියලා තියෙන විදිහට සෝවාන් වෙන්නේ සකදාගාම වෙන පුද්ගල ඉස්සාවත් දුර්ලභයි. ඒකෙන් බෑ ඒ හෝවාන් සකදාගාම හෝ මාර්ගඵල හෝ ධ්‍යාන කවදාකවත් ලබන්න බෑ ඒක ඉස්සරහ කට්ටිය ඉන්න පුද්ගලෝ නැත්තම්. මේ ධර්මයේ රැගෙන ආපු පරියාත්ම ධර්මයේ රැගෙන ආපු කට්ටිය නැත්තම් අපිට අද මේ ශ්‍රී ලංකාවේ බෑ. සතර ලංකාවේ ඉතිහාසයක් ගැන 47 ක ඉස්සෙල්ලා ඒ අනිවාර්යක ධර්මපාලතුමා කියලා තවරගේ සතර දින බලනකොට හිතේ ගන්න බෑ මේ ඒත් කවදාකවත් බහනා කරන්නේ. බහනා කළා නිවන් ලබන්න පුළුවන් බව හිමකවත් නෑ කාලේ. ඒ කියද ඉතිරිලා තියෙන අභිවාහන සුපිට කරලා කියන්න ඕනේ. සංකල්පික හදලා කියන්න ඕනේ. සාමුද්‍රයකට කලින් අහිගෙන පුළුවන් ශක්තිය අපිට කරන්න ඕනේ කියන අරගෙන තියෙන සතන ගානකට අපි අද මොකද කරන්නේ කියලා හිතේ. අභියෝගයක් හදින් මාර කාලබිට රජ ගමන කරන්නේ. ඉතින්ගාට පුදුමාකාරයේ මුලිච්ච මුදුරේ පිළිබඳ අපේ ආදි කප්පියෙන් පිළිබඳ බලකට හිතන බුද්ධ කෙනෙක් පහළ වෙනවාගේ වැඩක් තමයි මෙතෙන් දෙනකම් මේ ධර්ම රැගෙන ආපේක. හැබැයි ඒක නිකම්ම නිකන් ලංගාවක් වැඩි කන්න කරදී ගත්තා වගේ. මේ ඉන්නත් බණ භාවනා කරන්නේ නැත්නම් ඒක එක પરම්පරාවක ඉවර වෙනවා. දිනකට ගිහලා බගහන්නට ගියාට පස්සේ තේනවා ඒ අතිරේක ගංගාව අතිරේක බස්මුත්‍ර ගංගාව ඒරවඩි ගංගා කියලා කියන්නේ ඒකෙන් ඇතිවෙච්ච රොම්මඩ වලින් පුලුක ගඩොල් හදලා ඒ මිනිස්සු අක්කර 15 කට ප්‍රදේශ හදලා තියෙන බිල්ඩින්ග්ස් එකක් ඒ ඉස්රායලේ නඩමුවේ තියෙන සයිස්ය ඒ වගේම ආරාම විහාර දිහා බලනකොට මේ වේ හොඳස් වඳිනවා සුද්ධමා අත බලේ බලේ අත සම්පූර්ණ ප්‍රදේශේ හරියට කියන්නේ කඩේ තෝරන් වාගේ බුද්ධමාකාර උසකට නැගිලි හදලා සංවාහන කරලා දෙන්නේලා විහාර හදලා බුද්ධිය ස්වර්ණයේ උඩට ඇවිල්ලා තියෙනවා. සීලයේ ඇවිල්ලා තියෙන එක හමුදාවයි අවිස්කාංග මුස්ලිම්න සුදුක අර සේරම විනාශ කරයි තමාසතට. බගන්තර බලාතු කිසි වෛද්‍යක තියෙන කම කරගන්න. ඉතින් මට අර බුරුන් උගන්වපු බුදුහාමේ ධනිසාන්ත කියනවා ඒ ගඩොල් ගොඩනැගිලි කොච්චර හඳුවත් සංගීතයට එක රැවුම් වගන්ටයි. ජීවන කරන්න බෑ සීලයක් රකින්න කියලා මොනවක් කරන්නේ. ඒ නැත්නම් අපි සමාජයට කරන ධ්‍යානයක් ගත්තොත් භක්තියකටත් අපිට මොනවක් කරන්නේ. අපි මාර්ගඵලයක් ලැබුවොත් මාර්ගයක් පාරේ. සෝහා ගොඩනැගිලි ඒ පෙරහැර ඒ තේරම් තේරම අපි දැනගන්න ඕනේ මොකක් කල් වෙනකන් අපේ අත්ලමිත් අපිට ගෙනදීලා තියෙන විශාල ප්‍රයෝජනයක් කලකලෙන් කියවෙන අන්ධකාරය පැතිනට පාස්කරන අනුකූලයක් ලැබෙයි සාදු කියන්නේ ඒකත් විකාර වණයක් තියෙනවා ඒකත් විකාර සමීකරණයක් තියෙනවා ඒකත් විකාර මන්ත්‍රයක් තියෙන ජප කරන්නේ ඒක ජප කරනකොට මේ මාර්ගඵල ලැබෙනවා ඒකම ජප කරනකොට මේ විඥාන ලැබෙනවා එන්නේ ඒකට වැඳගෙන සංකේතය අබබ්බා කපුල කුපිටකේ ආව හඳුන් දීරගත්තු කරන ධර්ම රත්න ධර්මස්කන්ධයේ ඒකත් හරියන්නේ මේක නිවි බුදුහාමුදුරුවෝ සඳහන් කරලා කතාගතත් වේදිකස්සේ සම්මේලනයක් දේශිතක්ව දුන්නාටක්ව ධර්මවලම ප්‍රතිපත්ති එවැනි ධර්මවල ප්‍රතිපත්ති උදෙනවනේ ඒක බුදු කෙනෙක් සම්මේලනය දෙකලබදියා නිසා අපි අද අවුරුදු 2550ක් වස්තුව බව හදාගෙන ගෝරුනි සදා සංසිය විචිතාන හොදියා මේක මොකද කියලා හඳුනගන්න ඉතින් සමානයි ඒක බලකට ගාලා අපි මේකේ බුදුහාමුදුරන්ගේ සාසනය වැඩ කරන්න ඕනයි කියන්නේ. මේ ගෞතම සර්වඥාන්ගේ දේශනා කරන්න යම් තාක් පුද්ගලයෝ මේ ධර්ම විනයක බුදුන් දිගටම දේශනා කරනවා නම් ඒ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න නම් අවබෝධ කරලා ධර්මාන ධර්ම ප්‍රතිපත්තියට බහිනවා නම් මේ සාමයේ කවදාකවත් හිස්සෙන්න දෙයක් නැහැ. ඉතින්ම තව තියෙනවා ඒකයි දුර්ලභදී. ඊට පස්සේ අවසාන කරන සර්වඥයන්ගේ කතන්‍යු කතවේදී පුද්ගලෝ දුර්ලභ ලෝකසෝ. තමන්ගේ උපකාරක ප්‍රතිපකාර කරන මිනිස්සු තාමත් දුර්ලභයි ලෝකේ. ඒසා බුදුහන් වහන්සේට අපිට අද පත්තරා කියන වගකීම අපිට ඉතිරිලා තියෙන මේකේ බරපතල කම ජීවිතේම හුස්ම ගන්න ගඟල නියුක්වා. පුදුමාකාර ගම්මක් වෙන පටන් අර ගන්නවා. අපි ළඟ තේන කන්නේ ධර්මයේ ඇවිල්ලා තියෙන මොන තරම් දුර්ලභ දුෂ්කර අපහසුතාවුන් දෙලයි. ඒකේදී අපිට මුචිත හරි කරලා මෙච්චර මේ ප්‍රායෝගික මේක ආවයි කියලා කියන්නේ මනස විශ්වාසයේ කවවම කවදාකවත් මොන රහස කවුරුද 100කට වැඩි කියලා නෙවෙයි. 100ක වේද කොලකන. මේක බුද්ධ රත්නයේ බුද්ධ රත්නයේ වගේ ධර්ම රත්නයේ අපි නම් තේරුම් බුද්ධාස් සංකේය ගහන තාම කාකාල දෙකට කඩුවා වගේ අදත් මනෝ අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක අපි හිතා ගන්න ඕනේ. මේක අතින් දිරවන්නේ නැතුව අපි කොහොම හරි මේක හිතේ තැන්පත් කරගත්තා නම් අන්න බෙදෙලබම ඒ પરම්පරාවට අපි ප්‍රතිපදකාරක පුරවන්නේ ඒ තරක්නේ අපිත් සංසාරයෙන් ගලවලා අපිටත් මේකත් යාදු කරා ව්‍යාධි මරණ නැති හොඳට පැත්තට යන්න පුළුවන්. ඒ නිසා අර කාමාදිමුත්තාන මුච්ච වේන මේ කාමයම පරිසර කරගෙන නැත්තා වූ මුච්චු සාමන්තේ ආරම්භ අන්තරගතා උපපාදි කියලා බුදුහාමුදුරේ කියනකොට එදා ඒ මිස්ත්‍රියෝ ඒ බොරු හරි නෝඩ හරි කතා කරපු නිසා මේ බණ ටික අපිට දීලා තියෙනවා. ඒකේට උදාහරණ දෙන්නේ කියලා සුද්ධ කරලා දෙන්නේ ඒක නිසා අපිට ඉතිරිලා තියෙනවා. මේකේ බුදුරකහම දුර්ලභයි. මේකේ බුද්ධ ධර්මයේ දුර්ලභයි. ඒ දුර්ලභ ධර්මයේ දේශනා කරලා අහන රකින්නත් දුර්ලභයි. ඒ දුර්ලභ දාන රකින්නත් අතර යම් කිසි දෙයකට සාක්ෂාත් කරනවා දුර්ලභයි. මානව පරිසරයේ බොහෝ පද්ධතිය තුළ තමයි කෙනෙකුට කෘතිවේදී භාවය නැත්තම් සලගෙන හලපීම කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙකුගෙන යන්න පරික්‍රම විතරයි. ඒ තරමකින් මේ නාමක කාමගුණයන් ඉදිරිපත් කරගෙන සිදුවෙන අහම්බය නැත්නම් ජීවිතේ මුල සිට අග දක්වාම නැත්නම් මේ කාමාදිනිත්තාන කාමං ආරම්භ මුළු ජීවිතේ යනවා ඉතින් අපි මේ මිනිස්සුන්ගෙන් පිළිසඳ කිසිම වාක්‍යයක් නැහැ. ඒක හිතාගන්න ඕනේ අපිට හම්බලා තියෙන මේ සහන සම්පූර්ණ දවස්ය මොනින් අපිට කරන්න තියෙන උත්තරම දේ තමයි අපේ කාය ජීවිත අපේක්ෂිත මේ කර්මය යොදාගෙන මේ කර්මය යොදලා අපි සාහාග්‍රකටට මේ සංකානගත කරගන්න පුළුවන් නම් ඒක අපරාධවල අවස්ථාවක සංසාරයේ ඒ වගේ බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන කොට ඒ සාසුතෝ බුද්ධාන උත්පාදෝ සුඛා සම්බන්ධ දේශනා සුඛා සංඝ සුඛානාදී ආ මේ විදිහට මේ ධර්ම විද්‍යාවට ලයදී උරුදු කටයුතු කරන අතර අතර පුදුමාකාර සමගිකමක් ඇති කරගන්නවා. පොදු සති පිටක් වෙනකම් පැත්තක දාලා බුදුහාමුදුරේ දේශනා කරන මේ ධර්මයට නම් අපි තේරෙන මිනිස්සු අපිට බුදුම ශක්තිය තියෙනවා. අපි ඒ වගේ කටයුතු කරන කොහොමද ඒක කියලා. ඒ සමුදේ සම්පන්න මේ කටයුතු කරන එක දැනගත්තොත් බුදුහාමුදුරේ දැකලා සංඥා දෘෂ්ටියේ දේ ප්‍රශ්නය පවා පුදුමාකාර හතරකට පත් වෙනා මේ මිනිස්සු වශයෙන් ඉපදලා මේ මිනිස්සු දෙවියන් කරන්න බෑ බස්තියන් කරන්න බෑ සේවාවක් කරනවා කියලා. ඒ නිසා තමයි මේ දෙවියන් බව වස්තු අධිපාද්‍යලට ඇතුවේ. එනකන් අපේ సంతාන සම්පත් කරගන්න. සම්දාන භවයන් වහන්සේ සමනාසෝ ගඟ ජීවිත ගුහුම නතර වෙනවා. නතරලා පිටිපස්සෙන් බලනවා. ඒකට විශාල සංගතියක් හැමදාම උන්වහන්සේ වන්දනා කරන්නේ. ඇයි මෙන්න මේ අන්තිම හරියක් කියන්නේ සම්පූර්ණ වඩනකොට ඒකට හරියට දේශනා කරනවා දුර්ලභ සුද්ධාතෝ ලෝකස්තු දුර්ලභ මනුස්සත්ව බලලාව දුර්ලභා කම සම්පatti දුර්ලභා පබ්බජ්ජා දුර්ලභං සම්බන්ධ භවනං දුර්ලභෝ සත්පුරුෂධංසෝ මහණේ ලෝකයේ දෙන බුදු කෙනෙක්මහලේ දුර්ලභ බව දැනගන්න ඒ වගේම මහණේ ලෝකයේ මනුස්සත්ව භවය ලැබෙන දුර්ලභ බව දැනගන්න ඒ වගේම ලැබෙන මනුස්සයාට අහතන දිනාසය ආදී උදිරන් ප්‍රകൃතිය දුක්ම බව දුර්ලභ බව දැනගන්න සුඛ සංස්කෘතිය දුර්ලභ බව දැනගන්න ධර්මය හේතු ලබා දැනගන්න ඒ වගේම ධර්මානුගමන ප්‍රතිපත්තිය දුර්ලභව දැනගන්නට සත්‍ය ශාස්ත්‍ර දුර්ලභව දැනගන්නේ. මේ තේරුම් සංයෝගය පහල කරනවා. අපි දවසට කල්පනා කරන්න නම් අපි කීයකට වරේ කරනවාද කියලා. අපි කොයි අය දේවල් වලට හිත පිටීලා කරගන්නවද කියලා. මොන්නේ තමන් කිච්ච දේවල් වලට හිත කරක් කරගන්න. අපිට සම්පූර්ණ විද්‍යෝත්පාද කාලය ලැබිලා තියෙනවා. අපිට සම්පූර්ණ මනුෂ්‍යත්ව භාවය ලැබිලා තියෙනවා. අපිට අහකන දේනාගේ 100ක් වගේ සම්පූර්ණ වෙලා තියෙනවා. ධර්මය අහන්නේ, සත්‍යය දැකීම, පැවිද්ද කියන ඒකේදී ඒකමාරි කාපයන කටලක පාවෙදිච්ච ගමන් උපේක්ෂා කරනවා. ඒක අපි හිතේ ඇන්නේ ලැබුණේ හිත නරක කරගන්න. කෑම දිනුනදෙන්නේ හිත නරක කරගන්න. මනස ඇඟිලක් කියන්නේ හිත නරක කරගන්නවා. ඉතින් අපි කල්පනා කරන්නේ මොකක්ද එක්කද අපි මේ ගල්පන්නේ කියලා බලුවොත් ඔසෙත් හම්බෙලා තියෙන අපිට හුම්බේ නෑ කියලා හඳනවා. අපිට මේ ලැබිච්ච අසමතකනේ අර වැඩි හුම්බේ තමයි ගන්නින් වේගනේ කෙලස් ප්‍රභාව. කොච්චර හොඳද දුන්නත් නැතිවට හොරන අඩකට හොරන. අන්න ඒක අපේ ගුරු මුදුරියන් වේවා කියලා කල්පනා කරනවා. අපිට මේ හම්බෙලා තියෙන මේ සමගිය අපි මේ හල්ලාන්නේ තාක්ෂය තුල මොනවද අපිට කරන්න බැහැ. සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන් නිසා අපි ඒ සඳහා ඉදිරිපත් කටයුතු කරනකොට කවදාකවත් අපේ සබ්දකෝ හෝ නෑබෑ කියනකොට කියන්නේ මකලම ගන්නව. ඇති ඇති සංඥාමය ගන්නදී මේ මේ වෙනස කරන්න පුළුවන් ක්‍රම දෙකක් ලෝකේ තියෙනවා. එකක් තමයි බහනාවිතමයි සතිය දීදී. සතිය දීදී මනසට මොනම දෙයක්වත් නෑබෑ කියලා නෑ. ඒ වාදින තමයි මේක බහනා කරන කෙනාට ඇති සංඥාමය පහළ වෙන්නේ. ඒ නිසා අපි යම් වෙලාවක මේක භාවනාව හෝ එහෙම තමයි සම්පජාන සති වැඩ කරනවා නම් බුදුහාමුදුර කතා කරනවාද ඒ ධර්මානුගම ප්‍රතිපත්තියට අපි දැකගත්තා වෙනවා මේ බුද්ධ ධර්මයේ කටි සම්පජානයේ කියන එක උත්සාහයත්ම දුර්ලභ දෙයක් වඩපත් කළා ඕන කලාවකින් තමයි කතා කරන්නේ එමෙකද හේතුව මේ වාද සත්කාර ලැබෙන වෙන දේවල් ලැබෙන දේවල් ජාතක කතා සමා කතා හරියට ආගය කරන්නේ අර මුද්දාන ගානේ සම්මුතිය සම්පූර්ණ කරලා තියෙනකොට මා තේරෙන්නේ මේ අපිට ආදායම් කරලා පැත්තකට දානවා කොහොමද කියන්නේ මොකද අපේ මේ પરම්පරාව ඉවරයි. එහෙම වෙන දෙන්නේ ශක්ති ප්‍රමාණය අපට මේ බුද්ධ ධර්මයක දහනවත් කියලා. එහෙම තමයි අදිම තරමේ. මිනිස්සු දහනාවේ හිත පිළිසබාරපත් කරගන්නේ. සතියෙන් පිළිසබාරපත් කරනවා නම් මේ සිදුරු සංඥා දුරලා සතියෙන් සංඥා වෙනකොට අපිටත් පුළුවන් බුදේ. අපිටත් පුළුවන් මේ ශ්‍රාවක බෝධිත්ව ලබා ගන්න නැත්නම් ඊට කලින් ආපු මාර්ග ඥාන ලබන්න එහෙම නැත්නම් ඥාන ලබන්න පුළුවන් කියනකොට තේරෙන අපිට තේරෙන පටන් ගන්නවා ඒ හැමදාමක දිලිච්චි රජදරුවෝ ළමා කතා කතා කරන කාමාදිමිත්තක සත්‍ය જાතිය. අපි සංසාරේ කොච්චර ඕනින්දද? අපි කොච්චර ඉන්නද මේ වගේ ලාමක දේවල් උසස් කරගෙන. නමුත් අපිට ආලෝකයක් ලැබෙලා තියෙනවා. මේ ආලෝකය අපිට දවදාසක ලැබෙන්න සංසාරේ කොච්චර කල්යයි කියන්නේ. නිසා ලැබුණා මේ සම සංකප්පයේදී බුද්ධ රත්න ධර්ම රත්න සංඝ රත්න කියනවා වූ පිළිගත්ම තමන්ගේ සීලයක් මෙන්න මේ දේවල් අවශ්‍යකත ගන්න සැලෙන සද්ධාවක් ඇති කරගෙන අපිට මරණයට ඉස්සල්ලා ඒ සඳහා අවශ්‍ය කරන වූ ප්‍රථම මාර්ග ඥානය හෝ ඉන්නට අත්තාව මාර්ග ඥානය සාක්ෂාත් කරගන්න ලැබුණා ඒක තමයි අපේ ජීවිත පරමාර්ථයේ යුක්ති ඒ සංසයකට වැඩි කාලයක් ධර්ම ශ්‍රවණය කළා තියෙනවා අදත් මේක කරන ධර්ම කාරණා අපේ ඒකෙන් තත්ත්වයේ අපලහු තියෙනා වූ ධර්මාව කර්මත් අපේ අත්දැකීමක් තියෙනවා අපිට හිතෙන පුංචි පුංචි අඩුපාඩුකම් දරිකම් පැත්තකට ගිහිල්ලා අපිට ඇති හැකි සංඥාව ඇතිවෙලා තියෙන මොකද සාක්ෂි පුත්ත සාක්ෂි දෙහිත්‍රි කියන්නේ සාක්ෂියන් සුත දෝදරුවෝ බාටපත් වෙලා සුභානුව බලාපොරොත්තු සුවිදියට මේ ධර්මාන ධර්ම ප්‍රතිපත්ත අපිට ශක්තියෙන් දහුවෙන් බලෙන් කටයුතු කරන්න මේ ධර්ම කොටසක් හේතුවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව ඒ සුභාසන වලින් අදට මූලික ධර්ම දේශනාව මත කරන බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම ทั้งคุณดาวราพะ